අවසරයි ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 124 වෙනි අපේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි අපි මෙයන් වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඊ පොඩි මතක් කිරීමක් හඳුනා දීමක් කරා මම හිතනවා ඒකට සාදේක නැවත කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසේ භාවනා ගැටලු ප්‍රශ්න 11ක් ඉදිරිපත් වෙලා තියෙනවා. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ මා ආශ්වාස හා ප්‍රශ්වාස බලා සිටින විට ආශ්වාස හා ප්‍රශ්වාස යන දෙකම කොටස් වලට බිඳෙමින් ගමන් ගනි. එනම් ආශ්වාසයේ කොටස් 3කටද ප්‍රශ්වාසයේ කොටස් 3කටද ලෙස මෙය නිතරම ඇතිවේ. ඇතැම් විට එයින් තොරව සාමාන්‍ය ආකාරයෙන් ආශ්වාස ප්‍රශ්වාස වැටහි. මේ විට කුමක් කළ යුතුද යන්න නොතේරේ. තවද ඒ සමගම පපු ප්‍රදේශයේ හා උදරයේ පිම්බීම් හැකිලීම් ප්‍රකටව දැනේ. මින් කුමක් අරමුණු කරගන්නද යන්න විටක නොවැටහි. එසේම මෙලස ආශ්වාස හා ප්‍රශ්වාසයේ බලා සිටින විට බෙල්ල හා මුහුණ ප්‍රදේශයේ නලියමින් ඉන්දිකටු වලින් අනින්නාසේද විටක හිස හා නාසය කෙමෙන් කෙමෙන් තදවන ගතියක්ද දැනේ. විටක කිසිවක් නොවැටහි හීනයක මෙන් පවතී. එලෙස ඉන්නා විට නොයෙක් අරමුණු සහ සිදුවීම් ඉබේම සිහියට නැගේ. මෙවැනි විටක කල යුත්ත පහදා දෙන්න. ඔබ වහන්සේට චිරජීවනය හා නිරෝගී සුව පතමි. ඒ ලියපේකනා කැමැතිද හරස් ප්‍රශ්න අහනවට නැත්නම් ඉදිරිපත් වෙන්න එතකොට මට ලේසි සබාවටම කාරණා ටික පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ප්‍රශ්න ලියපෙකන කැමැතිද මේක පිළිබඳව සාකච්ඡාවකට ඉදිරිපත් වෙන්න කියලා මගේ ඉල්ලීම. මට අහන්න ඕනේ අරමුණු නොදැනෙන වෙලාව සහ අරමුණු දැනෙන වෙලාව පිළිබඳව සාංකාවක් මේ සටහන් වෙලා තියෙනවා. මේ දෙකෙන් හිත Tamange හිත වැඩියෙන් බාරගන්නේ අරමුණු නොදැන්න එක දැනනට වැඩිය හොඳයි කියලාද නැත්නම් දැනෙන එක නොදැනනට වැඩිය හොඳයිද කියන එක කට උත්තරය ඕනේ මේකට මේ විග්‍රහයක් කරන්න නැත්නම් කමඨාන සුද්ධ කරන්න. ඒක එච්චරම සීරියස් නැත්නම් ඒක දැනගන්න තරම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමින් වහන්ස මා ආනාපාන සතියේ පිහිටමින් සිටියේදී හුස්ම සීතලව නාසයෙන් ඇතුල්ව උගුර හරහා පපුවේ මැදට එනු දැනින හුස්ම රැල්ල ආස්වාසය හට ගැනීමත් උගුර හරහා පපුව දක්වා පැවතීමත් දැනුනි. ආශ්වාසයේ ආරම්භයේ සිටම පපුවේ පිම්බීම හටගන්නා අයුරුත් ඉන් එන තෙරපුම උදරය දෙසට යොමු වන අයුරුත් දුටිමි. ආශ්වාසයෙන් නැවතෙන අයුරු ඊළඟට දුටිමි. ඊළඟ මොහොතේ උදරයේ තෙරපුම ලිහිල්වද පපුව හැකිලෙමින්ද ප්‍රශ්වාසය හටගන්නා අයුරුද ප්‍රශ්වාස වාතයේ උගුර හරහාවිත් පිටවනුද දැනුනි. ආශ්වාසයේ වේගයෙන් සිදුවද ප්‍රශ්වාසයේ එසේ සිදු වූයේ හෙමිනි. ප්‍රශ්වාසයේ නාස්පුඩු වලින් පිටතට පැමිණ තවත් සුළු කාලයක් ඊළඟ ආශ්වාසයේ පටන් ගැනීමට පෙර ගත වුනි. ඒ කාලය තුලදීත් ප්‍රශ්වාසයේ දිගටම සිදු වූ ආදයි නොතේරුණි. මේ සිදුවීම් පෙළ දෙස බලා සිටියේදී සිරුර ඇති බවක් දන්නා නමුත් ඇති බව නොදැනි. අත් දෙක උකුල මත තිබුණත් නොදැනි. මෙලෙස මා සිතනා පරිදි විනාඩි 5ක් 10ක් පමණ ගතවන්නට ඇත. මා මගේ මා මේ මාර්ගයේ નિවර්දිව ගමන් ගනිමින් සිටින්නේදයි පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. ඉස්සල් එක වගේ මේකේ කරුණු හොඳට ඉදිරිපත් වෙලා තියෙනවා. මේ කෙනාත් අර නොදන්න දෙයට දැන් විවෘත වෙලා තියෙනවා. මම මේ කෙනාගම දකින්න ආසයි. රචනයේ මැද ලියලා තියෙන විදිහට ප්‍රසවාසයේ સમાප්තියේ නොදැනීමක් තියෙනවා. ඊට පස්සේ අත් දෙක තියෙනවා. ඊට ඉස්සෙල් ලස්සන වාක්‍යයක් තියෙනවා. කය නැති වුණාට නැති බව දැනේ කියලා. ඒවා ඒවා ඔය ලියන්න බැරි වාක්‍ය. නමුත් ඒක හොඳට පේනවා මෙයා මෙතෙන්ද ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් එතකොට මේ දැනීම සහ නොදැනීම කියන දෙක දැන් ඔන්න හරියට ආශ්‍රත් ප්‍රසද්ද දෙක වගේ අරමුණු වෙන්න පටන් ගත්තා. ඉතින් මේ කෙනා ඉදිරිපත් වෙන්න කැමති නම් මං ආසයි දැනගන්න තමන්ගේ හිත කියන්නේ අරමුණ දැනෙන එක නොදැනෙන එකට වැඩිය හොඳයි කියලා නැත්නම් නොදැනෙන එක දැනෙන අවස්ථාවට හොඳයි කියන එක තමයි මගේ ප්‍රශ්නේ. මයික් එකට කතා මේ හදලා දෙන්න. තට්ටු කරලා බලන්න. ආ ලං කරලා කතා කරන්න. ස්වාමීන් වහන්සේ නැවත වාරයක් ඔබතුමා ආපු මේකේ ලියලා තියෙනවා මේ නොකිය කියවිච්ච වචන ටිකක් තියෙනවා. ප්‍රසවාසික ඉවර වෙනවා දැකලා තියෙනවා. ඇඟ නැති බව දැනලා තියෙනවා. ඊට පස්සේ අතක් උඩ අතක් තියෙන බව නොදැනිච්ච බව දැනලා තියෙනවා. මෙන්න නොදැනෙන වෙලාවට බහන හොඳම වෙලාව නැත්නම් මේ ආශ්වාස ප්‍රශ්වාස හොඳට ගොරෝසුට දැනෙන වෙලාවේද සතිය හොඳ භාවනා හොඳයි කියලා හිතෙන්නේ. මට තේරිච්ච විදිහට නොදැනෙන වෙලාවෙදී හිතේ අර හරිම සැහැල්ලු ගතියක් ප්‍රීතිමත් ගතියක් මට දැනුණා. ඒත් පරස්පර විරෝධී නොදැනෙන වෙලාවෙදී දැනුණයි කියලා තමයි වාක්‍ය ඉවර කරන්නේ. මේක හරියම අර මෙතන ගියාට පස්සේ කමඨාන සුද්ධ කරන වෙලාවේදී ඒක නාදි දෝෂ නෙමෙයි මේ. අපි මේ කියන්න හදන දේ කියන්න භාෂාවක් ලෝකේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ වෙලාවේ අපි ඉදිරිපත් වෙලා මේක කොහොම හරි බහ තෝරගන්න වෙනවා. මේ අපි යන්න හදන්නේ ආර්ය විවහරයට. සාමාන්‍ය විවහරේ ඉඳලා ඉතින් ඒක නිසා මේ වෙලාවේදී මේ සාකච්ඡා කරනකොට මම ඒ ප්‍රශ්නේ මේ විදිහට අහනවා සභාව විදන ගැනීම සඳහා තමන්ට මේ ප්‍රශ්න ලියපෙන්නාගේ කට උත්තරයක් ලබා ගැනීම සඳහා ආස්වාස් ප්‍රසවාසයේ තියෙනවා කියලා හිතමු අපි අවස්ථා තුනක් ගොරෝසු අවස්ථාව මධ්‍යස්ථ අවස්ථාව සිතාමසියුම් අවස්ථාව. මෙන්න මේ තුනේදිම සතිය තියෙනවා. ගොරෝසු බව දන්න සතිය, ටිකක් මධ්‍යස්ත වෙලා දන්න ගතිය, සියුම් වෙලා. ඊට අතිසියුම් වෙලා තියෙන සතිය. මෙන්න මේ සති තුනෙන් ගොරෝසු එකද Taman හොඳයි කියලා හිතේ නැත්නම් සියුම් බව දන්න සතියද හොඳයි කියලා හිතන්නේ. ස්වාමීන් වහන්සේ සියුම් බව දැනෙන සතිය. ඔව් එතකොට අපි පිළිගනිමු ඒක හරි කියලා. ඊට පස්සේ මේ සියුම් බව හෝ නොදැනෙන බව තව තවත් යාලු කරගන්න, තව තවත් හාද කරගන්න, තව තවත් අපේ ස්වභාවයේ හැබෑ නිවහන බවට පත් කරගන්න කුමක් කළ යුතු කළ යුතුයි කියලාද හිතේ. මට තේරෙන විදිහට ඒ මාර්ගයේම දිගටම මම දිගට මේ විදිහට භාවනාව කරගෙන ඒ විදිහට ඒ தත්ත්වයටපත් වෙලා ඒක පුළුවන් තරම් කාලය දික් කරගන්න. ඒක තමයි අපිට දෙන්න තියෙන සාමාන්‍ය ව්‍යවහාරය. ඔකට මට පුළුවන් මෙන්න මේ කරුණු දෙක එකතු කරන්න. ඔය ඔක්කොම පිළියම් අපිට කරන්න පුළුවන් වෙන්නේ දන්න දෙයට වැඩිය දන්න දේ තියෙන සතියට වැඩිය නොදන්න දේ සතිය හොඳයි කියන සම්මාදිට්ඨිය තියෙන කෙනාට විතරයි වැඩේ කරන්න පුළුවන්. ඒක තමයි අමාරුම දේ. ඔය කොච්චර භාවනා කරත් නොදන්න වෙලාව භාවන වැරදිලා කියලා හිතාගත්තා නම් එයාට තව සංසාර කීයක් බුදුවරු කීයක් දකින්න වේද කියන්න දන්නේ මොකද ඒක තමයි අපි අඳුරට බයයි කියන්නේ. ඒක තමයි අපි නොදන්න දෙයට බයයි කියන්නේ. නොදන්න දෙයට බය තියෙන කෙනා කවදාවත් නොදන්න දෙයට සාදර වෙන්නේ නැහැ. ඒ නිසා මේ දන්න ආනාපානෙ පිම්බි වැකිලිම වම දවුන මොනවා හෝ දන්න වෙලාවේ තියෙන සතියත් ඒ අරමුණම නොදන්න වෙලාවේ තියෙන සතියත් දෙකෙන් නොදන්න වෙලාවේ සතිය වඩා හොඳයි කියන කෙනාට පියවර දෙකකින් ඉස්සරහට යන්න පුළුවන් එකක් ඒ බව දැනගත් එක බුදුන්ටවත් අපිට ඇති කරලා දෙන්න බැරි සුවිශේෂී ගුණයක්. එහෙම දන්න ඒ ඒ ගුණේ තියෙන කෙනාට මේකට සාදරව යන්න පුළුවන්. ඒක තමයි ඔය කියපු වාක්‍යයෙන් කියවෙන්නේ. සාදරව ගිය ගමන් තේනවා සුනී වේගන යනකොට එහෙම මේකට යන්න ආරෙනවා. මේ නින්දට වැටි කියලා බයක්වත් නොදන්න තැනට ගිහලා සැකයක්වත් අනුතුරුදායක ගතියක්වත් මුකුත් නැතුව යන්න අපි සද්ධාව ගන්නවා, සීලය ගන්නවා, සතිය ගන්නවා හැරමිටට. අරගෙන යන්න නම් ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන්නේ මේකට ලෑස්තිලා යන්න. භාවනා හරියනකොට දන්න දේ නොදන්න දේෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. ඒතකොට දැනගන්න ඕනේ දන්න දේට වැඩිය නොදන්න දේ කියලා කියන ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් අඩු ප්‍රමාණයක් ඒකට අනුග්‍රහ පිණිස ඒකට සාදර වෙන්නේ. නමුත් ස්වභාවයෙන්ම ඉන්නවා ලෝක ජනගහනයේ 50ක් හෝ ඊට වැඩි ප්‍රදේශයක් නොදන්න දේට බයයි. ඒකේ නා මේ රක්ෂණ සංස්ථා හොයා ගන්නවා බැංකුවගේ හොයන් ඇති කර ගන්නවා පවුලේ අය කිට්ටු කර ගන්නවා වස්තු භෝග ළඟ කර ගන්නවා මේ නොදන්න කෙනෙක් තැනට යන්න කැමති නැහැ. ඉතින් එයා ඒ එකතු කරගන්න දේ තුලම අපායක් හදාගන්නවා. දන්න හැමදේම අපායක්. අපිට ගැලවුමක් තියෙනවා නම් ගැලවුමක් තියෙන නොදන්න දේ කියන එක බුදුරජාන්සේ කෙලින් කියන්නේ හැබැයි වක්‍රෝර්තිව අනන්තවත් කියලා දීලා තියෙනවා. ඒ නිසා අපිට පුරුදු කරනවා දන්න දේ හොඳට දැනගන්න ඒකට නොදන්න දේ පේනවා. දන්න දේ හොඳට දැනගැනීම හරහා නොදන්න දේ අපිට ඉඟිපිඟි කරනකොට මුකුළු පානකොට කොමල කරනකොට ඒකට අනුයාත වෙන විදිහට නොදන්න දෙයට ලෑස්තිලා යන්න නම් ඒක විදිහට කියන්න ඕනේ ගියාත්ම නිවන් දැකලා තියෙන්න ඕනේ කියලා. එසේ මෙසේ ගණන් කරනකොට බෑ. ඒ නිසා ඒක අහපු ප්‍රශ්න ඉස්සෙල්ලා කරනටත් මට ඕරියත් මම කතා කරන්න ඕනලා තිබුණේ. ඉතින් එහෙම ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා දොස් කියන්නත් බෑ. ඉදිරිපත් වෙනකොට අපිට ස්තුති කරන එක විතරයි කරන්න පුළුවන් වෙන්නේ. මේ කාරණාව දානේ නෑ, සීලේ නෑ, සමාධියේ නෑ. මේක ප්‍රඥාව නැත්තම් විපස්සනාවේ තියෙන එකක්. යම් දවසක මේකේ නාම නොදන්න දේ වැඩි වෙලාවක් ගත කරන්න පුළුවන්. Tamange හැබෑ නිවන පාටපත් කරාට පස්සේ එයාට ඒත් මේක නෙවෙයිනේ නිවන කියන්නේ. නොදැනීම නෙවෙයි නිවන කියන්නේ. ඊට පස්සේ තේරෙනවා මේ නොදන්න දෙයට ගිහිල්ලා හිටියට මේ නොදන්න දෙයට තියෙන දන්න දෙයට වැඩිය නොදන්න දෙයට තියෙන කැමැත්තම අන්තිමට ඇණයක් වෙන්න ඉඳ ගන්න. අන්තිමට වාතයක් වෙන්න පටන් ගන්න. නොදන්න දෙයක් නැති වුණොත් ආයෙ පශ්චාත්තාප වෙනවා. අපරාධෙ මට ඊයේ තිබුණා අද නැහැ. දැන් මේ බලාපොරොත්තුගේ හම්බුනේ නැහැ කියලා ඊට පස්සේ පුරුදු වෙන්න වෙනවා දන්නු දන දේ හොඳ උරු කරගත්තට පස්සේ නොදැනුණත් දැනුණත් දෙකම එකයි කියන ඊගා පාඩම් පන්තිට යන්න පුළුවන්. ඒත් ඒකට යන්නේ මේ වෙලාවේ අපි වැඩමුළුවේ දෙවෙනි දවසේ අද ඉන්නේ ක්‍රමයෙන් අපිට යන්න ඕනේ. ඒ නිසා අපි මේ වෙලාවේ නිකන් යෝගාවචරය උනන්දු කරවන්න කියනවා. යම් වෙලාවකට භාවනාවේ නොදන්න තැනට යනවනම් දන්න දෙයට වැඩිය නොදන්න දේ ගැන ප්‍රතිපදාව දියුණුවක් ඒ. දන්න දෙයට වැඩිය නොදන්න දේ කියන කෙලෙස් අඩු තැනක් ඒ. ඒකට අනුග්‍රහ කරන්න කියනවා. අනුග්‍රහ කරන්න නම් ලෑස්තිලා යන්න කියනවා. එහෙමයි. එතකොට හරිම ලේසි ගමන. ඔය ඔය කියන මොනම බාධාවක්වත් වෙන්නේ නැහැ. එයා දන්නවා මේ රත් වෙච්ච පිහකින් බටර් කෑල්ලක් කපනවා වගේ එහෙම කාගෙන බහින. දන්න දේ ආනපනේ වුණත් පිම්බීම හැකේ වුණත් වම දකුණත් කරදරයක් තමයි. ඒක දැන ඒක ගන්නේ ඒක gedara ගෙනියන්න නෙවෙයි. ඒක විනිවිදින්ඩයි. ඒක හරහා බලන්නයි. හරහා බලනවා කියලා කියන්නේ දන්න දේ හරහා නොදැමීමට යනවා. දැන් මේ ලියුම් කියනකොට හොඳට තේරෙනවා. වාක්‍ය අතර වචන අතර කියවෙනවා දැන් නොදන්න දේ ඉඟි කරන්න පටන් ගත්තා. බිඟි කරන්න පටන් ගත්තා. කොමල කරන්න පටන් ගත්තා. එතකොට එයාට හීන උලෙන් කියලා දෙන්න ඕනේ. ආයෙ නෑ ඒකට ගෙටක වදින්න ඉඩ අරින්න. ඒක උරු වෙන්නේ ඉඩ අරින්න. ඒ සඳහා සාදර වෙන්නේ කියන එක තමයි මේ වෙලාව හැටියට කියන්නේ. ඉතින් මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න ඉදිරිපත් වීමට ස්තුතිවන්ත වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මා සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් ගමන් කරන විට සිත වැඩිපුර පිටතට ගමන් කරන බව වැටහුණු නිසා වේගයෙන් සක්මන් කෙරුවෙමි. එවිට සිත පිටත යාම අඩුවිය. මෙසේ වේගයෙන් සක්මන් කිරීම වැරද්දක්ද? සක්මන අවසානයේදී පර්යංකේ වාඩි වූ විට හුස්ම පෙනෙන්නට විය. වරහන් තුල දියලා තිනවා පිම්බීම හැකිලිම කියලා. හුස්ම වාර 15කින් පමණ ක්‍රමයෙන් හුස්ම සිහින් වී නැත්තටම නැති වී ගියේය. මේ ක්‍රියාවලියත් සමග ක්‍රමයෙන් මගේ සිරුර ඇඟිල්ලක්වත් සැලවිය නොහැකිසේ ගලක් මෙන් තද වී ඇති බවක් හැඟුනි. මෙසේ කොපමණ වේලාවක් සිටියේදයි මට මතක නැත. මෙනෙහි කළ යුතු දෙයක් නොමැති වීමත් ශරීරය තද වී ඇති නිසා නිසාත් බියමුසු හැඟීමක් මට ඇතිවිය. සිත විසිරුණු බවක් දැනුනි. නැවත හුස්ම ආවේ කොයි වේලාවේදයි මට මතක නැත. ටික වේලාවකින් සිතේ කයේ සැහැල්ලු ගතියක් දැනුනි. මගේ භාවනාව ඉදිරියට ගෙන යාමට මට සිටිය යුත්තේ කෙසේ සිතේ දැයි පහදා දෙන මෙන් දෙපා නැබඳ ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. වැරදි තැන් පෙන්වා දෙන මෙන් ඉල්ලමි. ඒ ඉස්සල වාක්‍ය කියන්නේ ඔය වැරදි තැන් කියන එකට ඉස්සල වාක්‍ය. ටික වේලාවකින් සිතේ කයේ සැහැල්ලු ගතියක් දැනුනි. මගේ භාවනාව ඉදිරියට ගෙන යාමට මම සිටිය යුත්තේ කෙසේදයි පහදා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔව් මේකෙනත් කැමැතිද මේ උසාවි කුටුවට නැගින් හරස් ප්‍රශ්න අහන්න තියෙනවා. හරි. එතකොට යාගෙමොත් අහන්න තියෙන්නේ මේකෙත් ඉඟි තියෙනවා කොච්චර වෙලා මම නොදැන හිටියක් දන්නේ නැහැ කියලා. එතකොට ඒ පිළිබඳ බයක් ආපු බවක්, බය වෙන්න හේතුව ඇඟ ගල් වෙන ගතිය, මෙනෙහි කරගන්න දෙයක් නැති ගතිය. මේ නිසා අරමුණක් දැනෙන වෙලාව, පිම්බීම හැකිලිම දැනෙන වෙලාව සහ මේ නොදැනීම වෙලාවේදී දැන් මේ අහන මානසිකත්වයේ යටතේදී දැනෙන වෙලාවද Tamanට සතිය හොඳයි කියලා හිතෙන්නේ. එහෙම නැත්නම් මොනවාක්වත් නොදැනෙන මෙනෙහි කරගන්න මොනවාක්වත් නැති වෙලාවේ පවතින සතියේද මේ දෙකෙන් වඩා හොඳ කොයි සතියද කියලායි මගේ ප්‍රශ්නය. නොදැනෙන වෙලාවේ සතිය හොඳයි කියලා තමයි මට දැනෙන්නේ. නමුත් අපිට සබාවට පිළිගන්න වෙනවා. මයික් එක තියෙන එක්කනටත් පිළිගන්න වෙනවා ඇඟ ඒකට කැමති නැහැ. ඇඟේ තියෙනවා ඒකට බීතිකාවක්. මේ තමයි මායя කියන්නේ. මේ තමයි කෙලස් කියන්නේ. නිසා අපි දැනගන්න ඕනේ සත්‍ය දකින්නකොට ඇඟ ප්‍රතික්‍රියා කරනවා. සත්‍ය දකින්නකොට අපේ තර්ක මනස ක්‍රියා ප්‍රතික්‍රියා කරනවා. සත්‍ය දකින්නකොට අපේ අනුවාණ ඥාන ප්‍රතික්‍රියා කරනවා. ඒක නිසා මේ ප්‍රතික්‍රියා කරන එකද මම නැත්තම් අර නිශ්චල භාවයට කැමති කාද මම කියලා මමයා උතන දෙකට එකට ගැටෙනවා. එකම මමයා වම් ඔළුවේ වම් කොටසයි දකුණු කොටසයි ගැටෙනවා. මේ වෙලාවේදී කඩුව දෙන්න ඕනේ කාටද කොපුව දෙන්න ඕනේ කාටද කියන එක බුදුජානනාංශට කොහොමඩක්වත් විනිශ්චය කරන්න බෑ. ඒ නිසා බුදුජානනාංශය බලනවා මේ තැන දීලා මේ මිනිස්සයා කාටද කඩුව දෙන්නේ කාටද කොපුව දෙන්නේ. ඒ සාමාන්‍යයෙන් උපදේශ නොලබපු එකන කඩුව දෙන්නෙම දන්න දෙයට. නොදන්න දේ මග අරිනවා. ඒකට කියනවා fear of freedom කියලා. නැත්නම් fear of unknown, නැත්නම් fear of නැත්නම් neophobia කියලා. මේ නිසා මානවයේ දියුණුව විශාල වශයෙන් බාධා වෙලා තියෙනවා මේ නොදන්න දේ තියෙන බය නිසා. ਸਰවඥාන්සේ මේකදී ගිහි ගිය අතෑරියා අරමුණත් අතෑරියා නොදන්න දේට පැන්න බක්කාලා. එච්චරයි. නොදන්න දේට පැනපු ගමන් ඒක පණින්න නම් මේ දන්න කට්ටිය ඔක්කොම අතාරින්න. චිත්තක්ෂණයකට ඒක අමාරු. ඉතින් භාවනාවට එනකොට අපි කියන්නේ ගිහිල්ලා ඉන්නම් කියලා ඉන්න එපා යන්නම් කියලා ඉන්න කියලා. දැන් මේ ඔක්කොමලා ඉන්නේ මං ගිහිල්ලා එන්නම් දවස් 10න් එන්නම්කෝ දවස් 5න් එන්නම් කියලා ගෙදර කට්ටිය නරක කරලා යන ඉතින් යන එක තමයි ලොකුවට බලාපොරොත්තු වෙන්නේ. ස්වාමීන් වහන්සේ මට මේ මේක ලෙඩක්ද නැත්නම් ලෙඩක් ලෙඩ පැහැදිලිද ඕක තමයි සංසාර රෝගී කියලා කියන්නේ ඕකට තමයි ඔක්කොටම තියෙන එක මැරෙන්න ඉනවද කියලාත් මට හිතුණා ඒත් එක්ක මට ගේතගේ ෂුවර් එකට මැරෙනවා වෙලාව විතරයි දන්නේ නැති මං ඒත් එක්කම හිතුණා මේ මැරණත් යවන්නේ භාවනා කරනකොට කියලාත් හිතුණා අනේ දෙක මට ඕන කරලා තියෙන්නේ මෙන්න මේ දෙක අපි හෙලි කරන්න ඕනේ ස්වභාවය එක පැත්තක දන්නවා මේක භාවනා දියුණුවක් කියලා අනිත් පැත්තෙන් ජීවිත තර්ජනය සහ කාය තර්ජනය එනවා අන්න එතනදී මේ මේ ඇත්තටම 150 50 හිටින්න ඕක. අන්න එතනදී සද්ධාව තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ සද්ධාවෙන් බණහාලා පුරුදු වෙච්ච කෙනා දැනගන්න ඕනේ දන්න දේ කෙලස් වැඩි නොදන්න දේ අඩුයි එචා නොදන්න දේට කඩුව දෙන්න දන්න දේට කොපුව දෙන්න ඒ වගේම ඒ එතෙන්ට ගියාට පස්සේ මේ දෙකෙන් මමයා කොයි එකාද කියන එක දන්න දේ හොයාගෙන යන එකාද මමයා නැත්නම් මේ ප්‍රයෝගයෙන් උපයාගත්ත ප්‍රතිපදාව උපයාගත්ත නොදන්න දේ පිළිබඳවත් මොකද්ද යටින් කැමැත්තක් තියෙනවා වීරත්වයක් තියෙනවා සෙල්ලක්කාරකමක් තියෙනවා ඒකද මම කියලා හොයන්න බෑ එතනදී තර්කෙන් ගියොත් යන්නේ දන්න දෙයට ඒකට උංගා කනුකම්පා කරන්න මොකද අපේ අම්මලා තාත්තලා උගන්ලා තියෙන්නේ ඉස්කෝලේ පන්ති කාමරවල උගන්වන්නේ ඔක්කොම අපි ඇසුරු කරන කට්ටිය උගන්වන්නේ මේ දන්න දේ අල්ලගනින් කියලා බුදුජානකසේ විතරක් තනි විනියක් වශයෙන් ලෝකයට කියා හිටනවා දන්න දේ අල්ල ගැනීම හරහා තමයි සංසාරයක් බෝ කරන්නේ. භාවනා කරන එකට නොදන්න දේ ඒහා සමානව පේනවා. බුදුන් කෙරේ සද්ධාව තියෙන කෙනා, සීලය පිළිබඳ විශ්වාසය තියෙන කෙනා, සතිය තියෙන කෙනා, උපදේශයත් එක්කන නික්කමට වගේ නොදන්න වැතර පොඩි තල්ලුවක් දීලා බලනවා, කඩුව දීලා බලනවා. එක සැරේයි කරන්න ඕනේ. සංසාරේ එක සැරේයි කරන්න ඕනේ. කිරුවට පස්සේ තේනවා ඉලෙක්ට්‍රික් ඒක දැන දැන දැක දැන වෙන්න ඕනේ. ඒක නිසා ඒක කුසල ඡන්දෙන් වෙන්න ඕනේ. ඒකට අපි බුදුන් අදහනවා කියන්නේ අපි ඔතෙන්ට එනකන් අදහන එකටත් බුදුන් අදහනවා කියනවා. මොකද ඔතනදී බුදුන් අදහන්නේ කායයට සාපේක්ෂ කරලා ජීවිතයට සාපේක්ෂ කරලා. කාය ජීවිත নিরপেক্ষව අදහන්න නම් ඔතෙන්දී යනකමුත් ප්‍රසාද සද්ධාවෙන් යන්න ඕනේ. ඔතෙන්දී ඕකප්පණ සද්ධා වෙනවා. මේකද ඒකද. ඒ පැත්ත ගත්ත ගමන් ඊට පස්සේ අධිකම සද්ධාව කියලා එකක් කරනවා. Taman අධිකමේ කෙරුවේ එතනදීමයි කලින් ගත්ත උපදේශකින් නෙවෙයි ඒ වෙලාවේ ගන්න පොට්ට chance එකක් තියෙනවා. හරි දෙයට ගියොත් අකාලිකවම ප්‍රතිඵල දෙනවා. අධිකමේ සද්ධාාවක් එනවා. ඊට පස්සේ ආයෙත් වැටෙන්නේ අපි අර සාමාන්‍ය සද්ධාවට ආයෙත් වැටෙන්නේ ඕකප්පන සද්ධාවට. ඒකට තමයි තේරෙනවා මට මේක මගේ භව සම්පත්තියක් ඕන වුණොත් මට ආයෙත් යන්න පුළුවන් කියන විශ්වාසය බුදුන් කෙරේ ඉන විශ්වාසයක් නෙවෙයි. බුදුන් කෙරේ විශ්වාසයෙන් Taman ඇති කරගත්ත ශක්තියක්, චිත්ත ශක්තියක්, අධිෂ්ඨාන ශක්තියක් ඒ කාටවත් හොරකම් කරන්න බෑ. අනිත් එක ඒක කාටවත් දෙන්නත් බෑ. Tamanම ගන්න ඕනේ. ඒ නිසා මේ මේ වැඩමුළුවේදී මේ තරම් ඉක්මනට මේ නොදැනීම ගැන කතා කරන්න වීම ඒ යුගයේ අපි ඉන්න යුගයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. ඒකට ගන්න තමයි අපි මේ කමටහන් සුද්ධ කරේ. මේ කමටහන් සුද්ධ කරනවා කියන එක හරියට ගත්තා රේල් පිල්ල උඩ තිබ්බ කෝච්චි පෙට්ටිය වගේ. ගත්තට පස්සේ එක සැරේයි භාවනා කරන්න ඕනේ, එක කමටහන් වර්තාවයි ලියන්න ඕනේ. යාට නොලිය බෑ. දන්න දේ කොච්චරම් එළියට දකින්නවද දන්න දේ හේවණැල්ල කියන නොදැනීම ඒ තරම් ප්‍රකට වෙනවා. ඒක ලියමන තමයි භාෂාවේ ශිල්පේ. ඒක ලියමන තමයි කමටහන් වර්තාවේ ඕජාව. කමටහන් වර්තාවේ තියෙන එසෙන්ස් එක. ඉතින් ඒක නැතුව අපි මොන જાති ලිව්වත් ඒ නිසා මේ කමඨාන් වාර්තාවට අනුයාත වෙන එක මුළු ජනගහණයෙන් 30කට විතර තමයි වෙන්නේ අනික් කට්ටිය ඉතින් අර යන්නම් වාලේ ගියාට ඒ අනික් කට්ටියට තේරෙන්නේ නැහැ. ඉතින් මොන කරන්නේ? ඉතින් සෝරි කියන එක තමයි කියන්නේ. මොකද අපි අමෝරාවෙන් හරි විපස්සනාවනේ පොවන්න හදන්නේ. කට කටරන්කෝ දාලා හරි අල්ලලා වක් කරන්නේ විපස්සනා කතාවයි. ඉතින් මෙතනින් උගාක් කට්ටිය සමතට කැමති කට්ටිය. එතකොට මේක තේරෙන්නේ නැහැ. මේක ග්‍රීක වෙනවා. මුද මේ කමටහන් ක්‍රමේ මම ඔක්කොම ගන්නවා දඬු දෙක ගහලා දඬු ගැටක් ගහලා වගේ මැදට හිර කරලා දීවහම දෙකට පිටිපස්සේ ඉන්න ගොනාට අනික ඔක්කොම ටික ඉදිරියට තල්ලි වෙලා යනවා. හැබැයි කී දෙනෙකුට මේක වැටහිමින් යනවද කියන්න මන් දන්නේ නමුත් හරි සතුටක් ඇති වෙනවා. කමටහන ගැන ලියන්න ගත්තොත් නොදැනීම නොදැනෙන දේ ගැන නොලිය ඉන්න බෑ. ඒ නිසා හොන්දටම උනන්දු කරන්නේ දන දෙලියන්න කියලා. දන්නදී එහා පැත්තේ තියෙන නොදැනීම තමයි. නොදැනීම ආවට පස්සේ අහනවා දන්න දේ හොඳ නොදැනීමද කියලා. සමහරු කෙලින්ම කියනවා දන්න දේ හොඳයි නොදන්න දේ හොඳ නැහැ. තව සමහර කියනවා නොදන්න දේ හොඳයි දන්න දේ හොඳ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ මම අර ඉස්සල උපාසකමට කිව්වා වගේ මේ නොදැනීම පිළිබඳ තියෙන සතියත් හලන්න වෙනවා. අතාරින්න වෙනවා. ඒක අපි තව ටිකක් කල් ගිහිල්ලා තමයි ඒ වගේ මට්ටම් වලට අපිට යන්න වෙන්නේ. දැනට අපි කියනවා මේ මේ ඉක්වේෂන් එකේ එහෙම නැත්නම් මේ සමීකරණේ eh, අඩු පැත්ත පුරවන්න දැන්. නොදන්න පැත්ත තමයි ඉන්නේ. අඩු පැත්ත පුරවන්න පුරවනට ලෑස්තිලා යන්න. ලෑස්තිලා ගියොත් වෙන්න විනාඩි 35ක් විතර ගියේක විනාඩි 20ෙන් ගන්න පුළුවන්. 20ෙන් ගියේක 15ෙන් ගන්න පුළුවන්. අන්තිමට මේ ඉඳගෙන හුස්ම දෙක තුන බලනකොට මෙහෙමම මේ කලත්තු කරපු මඩක මණ්ඩි මෙදෙනා වගේ තැම්පත් වෙන්න වෙනවා. ඒකට බලපාන්නේ Taman ඒකට ලෑස්තිලා යන ගතිය විතරයි. තේරෙනවද? ස්වාමිනාස මේ දැන් අර තේ බොනකට වගේ එහෙම වෙලාවක පොත් බලනවා වගේ වෙලාවක මේ දැන් පොත තියාගෙන බලන වෙලාවක වුණත් මේක පාට මේ මට මේ හුස්මට හිත යනවා. මම පොත තියලා ඊට පස්සේ හුස්ම ගැන හිතනවා. තේ බොනකොටත් උඟ වෙලාවට මට හුස්ම දැනෙනවා. ඊට පස්සේ මම ඒ ගැන මෙනෙහි කරනවා. ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කොහොමද? ඒ තමන්ට ඒකෙන් සාන්තියක් ලැබෙනවා නම් තමන්ට ඒක නිකන් gedera ගියා වගේ දැනෙනවා නම් තමන්ට ඒක මේ දන්න තැනකට ගියා වගේ කියන හුදේකලාව කියන වචෙන් තමයි මේ කියන්න හදන්නේ දැනෙනවා නම් හරි දැන් මේ දෙකක් වැටෙන නිසා ප්‍රශ්නයක් වෙනවා නම් ඉතින් තාම එක බබෙක් හම්බුනාට දෙවෙනි බබා හම්බෙන්න තරම් අම්මා ලෑස්ති නැහැ එතකන් ටිකක් කල් පවුල් සංවිධානය කරන්න කියලා දෙවෙනි බබත් ගන්න කැමති නම් ප්‍රශ්නයක් නැහැ ඒක ඉතින් තාත්තට කියන දේකුත් නැහැ. පෞල් සංවිධාන සංගමයට කියන දේකුත් නැහැ. Taman කැමති නම් Taman. මේක ඉන්දෙන්න Tamanට gedara ගියා වගේ දැනෙනවනම් මේ කොච්චර තිබුණත් මගේ හිත අන්දමන්ද නැහැ. අන්‍ය විහිිත නැහැ. වර්තමානෙමයි තියෙන්නේ. දැන් තේකත් බොනවා. මේ පැත්තෙන් ආනාපානටත් යනවා. ආ දෙකම තියෙද්දි දෙක මේ භාවනා ප්‍රතිපලයක් සතිය ප්‍රතිපලයක් කියන එක නම් ඉතින් ධෛර්යවන්ත වෙනවා. ඒ අහන්නේ ප්‍රශ්නේ එතන පොඩි සැකයක් තියෙනවා. ඒ සැකේ කියන්නේ මොකද්ද? සද්ධාව නැහැ කියන එක. අනිත් දවසේ යන සද්ධාව කිසිම දවසක ඕන් නැති දෙයක් එන්නේ නැහැ භාවනාව. එන්නේ යා මෝරනකොට යාට දෙනවා තෑග්ග. ගත්තේ නැත්තම් කරන්න දෙයක් නැහැ. ගත්තේ නැත්තම් ඉතින් ආවේශරයක් අපි තේක බොන එකට යනවා ආනපන පැත්තකට දාන්න. එහෙම නැත්තම් ආනපන කරන වෙලාව තේ බොන වෙලාවෙත් ආනපන කරන්න හදන දෙකම වැරදි. තමයි බොනේ තේ බොනකොට තේ එක දිහා බලනකොට ආනපන එනවා. ආවට පස්සේ එයත් වාඩි කරව ගන්න පැත්තකින් හැබැයි කරදරයකට ගන්නෑ. ඉතින් ඒ සඳහා විශ්වසනීයත්වය. එහෙම නැත්නම් මේකට ලෑස්තිලා යන ගතිය තියෙන්න ඕනේ. ඒක තමයි අපි මේ යෝගාවචරය කියලා කියන්නේ නිතරම අප්‍රමාදී. නිතරම එන ඕනම දෙයකට ඕනම දෙයකට ලෑස්ති. එහෙමයි සාමි. සූදානම් ශරීරේ. එහෙමයි සාමි. ගරුතර ස්වාමින් වහන්ස මම ආනාපාන සතිය මෙනෙහි කරන අතරතුර මට මුලින් දිග හුස්ම වැටෙනා සැටිත් ක්‍රමයෙන් එම හුස්ම රැල්ල කෙටිවන සැටිත් හොඳින් නිරීක්ෂණය වේ. ක්‍රමයෙන් මේ හුස්ම රැල්ල කෙටි වේගෙන ගොස් එක තැනක නතරවන බවක් මට වැටහි. ඉන්පසුත් මම නොකඩවාම එම ඉරියව්වේ සිට ආනාපාන සතිය මෙනෙහි කරන විට මට තවදුරටත් එම ඉරියව්වෙන් ඉන්න බැරිවන තරමට මුළු ඇඟම ගිනි ගන්නාක් මෙන් රත්වන බවක් දැනේ. මට තවදුරටත් එම තත්වයෙන් ඉන්න බැරි බව වැටහි. නැවත මම ඉරියව් වෙනස් කොට ටික වේලාවකින් නැවත භාවනාව වැඩුවෙමි. එවිට මට මගේ ඇඟ සැහැල්ලු වන හැටි දැනුනි. මට මගේ උඩුකය කිසි සැලවීමක් නැතිව පාවෙන ස්වરૂපයක් දැනුනි. ඉන් පසු කල යුත්තේ කුමක්ද කියා මට අනුකම්පා කොට පහදා දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ජීවිතය අපි මෙතෙක් සාකච්ඡා කරපු ප්‍රශ්න දෙක තුනදී වගේ Tamanට තේරෙනවා නම් මේ දඟලලා දඟලලා දඟලලා දඟලලා අන්තිමට මහා වැසකට පස්සේන මේ කෝඩේ මහා කෝඩේකට පස්සේන tempat ගතිය වගේ tempatuක් වෙනවා. ඔගේ ඉරියව් වෙනස් කෙරුවත් එනවා නැසත් වෙනවා. ඉතින් අපි ඉස්සලා ඉස්සලා ඉරියව් වෙනස් කරලා පෙන්ලා දුන්නාට පස්සේ පස්සේ තේරෙනවා ඒ ඉරියව් වෙනස් කරපන් කියලා අපි දඟලවලා බලාපොරොත්තු කඩා කරගත්තොත් නැගිටලා ගියොත් හම්බ වෙන්නේ නැහැ. මුත් ඉරියව් වෙනස් කරත් ඔය ආයෙනවා නැති උනත් එනවා. පහු වෙනකොට පහු වෙනට ඉරියව වෙනස් නොකරමත් ගන්න පුළුවන්. එතකොට කරන්න තියෙන්නේ මේ තැම්පත් ගතියට අනුග්‍රහ කරලා එහෙම යන්න හදනවා. හැබැයි සත්‍යනේ මුලදිමත් කියනවා මේ ආස්වාස් ප්‍රසවාසයේ කෙලවර හොඳටම තැම්පතුවක් තියෙන කියලා. ඒ නිසා මේකේ තියෙනවා මේ මයික්‍රෝ ලෙවල් එකේ එක වේවයක් තියෙනවා මැක්‍රෝ ලෙවල් එකක් තියෙනවා. එක හුස්මක් ඉවර වෙනකොටම තැම්පතුවක් තියෙනවා. ඔය සිද්ධි ගොඩක් ඉවර වෙලා එහෙම නැත්නම් ජවනිකා රාශියකට පස්සේ තැම්පතුකුත් තියෙනවා. දෙකම එකමයි. ඔබ කල් යනකොට කල් යනකොට තේරෙනවා මේ හට ගන්න හැම දෙයක්ම 100%ක්ම සංසිඳිලා තමයි ඊගායක පටන් ගන්න කියලා. ඉතින් අතරමැදේ සංසිඳින පෙන්වන්න නැති වෙන්න තමයි තණ්හාව අපි උඩින් ඇදගෙන යන්නේ. ඉතින් අපි කරන්න තියෙන්නේ thin slicing of time කියලා. හැම සිද්ධියක් මැදදීම මේ කාලය තුනී පතුර වලට කපනවා. කප කප බලනකොට පේනවා මේ දෙකක් අතර හැම වෙලාවෙම හිදසක් පේනවා. ඒක නොපෙන්නන එක තමයි තක්කු මුක්කෝ කියලා කියන්නේ. ලහි පිට කරන වැඩ. තණ්හාව. ඉතින් අපි ඒක දැනගෙන හොඳට මේක ඉලපතක් දිගෑරියා වගේ පතුරු ගහලා විසිතු කරලා බැලුවොත් හැම සිද්ධියක්ම පූට්ටු කරලා හදලා තියෙනවා. කැලි කැලි එකතු කරලා හදලා තියෙන්නේ. ඒ කැලි කැලි දෙක අතරමැද පරිච්ඡින්න අවකාශයක් තියෙනවා. පරිච්ඡින්න අවකාශය කියලා කියන්නේ ඒ දෙක ලං වුණා වගේ පේනට ලං වෙලා නැහැ. දෙක අතර ඉඩ හිදසක් තියෙනවා. ඒ හිදස කාලය සහ දේශය කියන දෙකේම තියෙනවා. දෙක එකට ගැටෙන්නෙත් නැහැ. දෙක අතර පොඩි හිදසක් තියෙනවා. ඒ වගේම මේක ගිහිල්ලා ආයසරයක් එතරම් තව එකක් එනවා. ඒ ගියේ එකයි ඊගාට එන දෙකයි අතර හැම වෙලාවෙම කාලපරතරයක් තියෙනවා. එතකොට පේන්න පටන් අර ගන්නවා මේක මේ කලින් සතරසුන් කරපු ජවනිකාවක නටන එකක් මිසක්කා. මේක දිහා ආත්ම ස්වරූපෙන් නැතුව බලන්න හිටියොත් මේක කොයි වෙලාවෙත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ ආනපානේ හෝ ආස්වාද ප්‍රසවාසයේ හෝ එහෙම මේ කාය රත් වෙලා ඉරියව් වෙනස් කරලා තැම්පත් වෙන වෙලාව හෝ ඒ තැම්පත් වෙන එන එකට ඒකට අපි කියන ක්ෂය වෙන වෙලාව කියලා වැය වෙන වෙලාව කියලා නිරුද්ධ වෙන වෙලාව කියලා පටිනිස්සග්ග වෙලාව කියලා ඒකට කරන අනුග්‍රහයට කියනවා khයානුපස්සන වයානුපස්සන නිරෝධානුපස්සන පටිනිස්සග්ගානුපස්සන ඒ වැය වීම අනුව බලන්න කියනවා ක්ෂය වීම අනුව බලන්නයි කියනවා. නිරුද්ධ වීම අනුව බලන්නයි කියලා කියනවා. පටිනිසග්ගේ අනුව බලන්න කියනවා. අන්න එක තමයි දීප්තිය, දෘෂ්ටිය තියෙන්න ඕනේ. මේ ක්ෂය වෙනකොට ඒක ප්‍රශ්නයකට ගන්න එපා. කුකුසකට ගන්න එපා, සැකයකට ගන්න එපා, අනිශ්චිතතාවයට ගන්න එපා. මේක භාවනාවේ දියුණුවක් දැකලා නැති වුණාට මම ඒක අනුව බලනවායි කියන එක. අනු අනු අනුපස්සනා කියලා එකට කියනවා. අනු අනු අනු ක්ෂය වීම. කය අනුව බලනවා, වය අනුව බලනවා, Nirodhe අනුව බලනවා. ඉතින් මේක දෙක තුනක් කරනකොට කය වය Nirodhe බලනකොට මේ මුළු ඇඟම සහලවනවා. මොකද මේ තාක්කල් ක්ෂය වෙන්නේ නැහැ, වැය වෙන්නේ නැහැ. මේක නිට්යයි, සුඛයි, සුබයි කියන හිතපු එකනේ මේ එන ගැහුවා වගේ කඩලා යන්නේ. ඒ නිසා පොඩ්ඩක් බලන්න නතර වෙන්න. ආයෙසරයක් බලන්න. කොහොම ටික ටිකක් බලන්න බලන්න තේනවා. අපි කොච්චර පසංගණ්ඩ හැදුවත් මේක යට තියෙන ඔය දිදුරන දෙදරන පුපුරන විසුතුරු ගතිය තමයි. ඒ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා දකින්නට ඒක ලොකු මේ ලොකු අභියෝගයක් වෙනවා. ඒකට කියනවා going to pieces without falling apart කියලා. කෑලි කෑලි වලට යනවා. හැබැයි පොදිය ලිහිල වැටිලා නැහැ. පොදිය ඇතුලේ අංශු අංශු තියෙන බව පේනවා. මීමැස පොදිය එක එක මීමැස එක එක නාගේ වෙනස්. මීමැස මේවස දඟලනවා. පොදිය තියෙනවා. හැලෙන්නේ නැහැ. අපිට හිතනවා පොදිය පොදිය ලිහිච්ච ගමන් කැලියෝට ගියම හැලෙයි කියලා. හැලෙන්නේ නැහැ. ඒ ඔක්කොම එක එක පරිසරයක නලිය නලිය තියෙනවා. ඉතින් ඒක දිහා බලා ඉන්නකොට මේක එකක්ද නැත්නම් කලාපයක්ද එහෙම නැත්නම් සමූහයක්ද කියලා බලනකොට තියෙනවා අපේ දැනුව කොච්චර මෝඩද අපි එකම අංශුවක්වත් අරගෙන බැලුවොත් ඒක ඇතුලේ තව අංශු රාශියක් තියෙනවා ඒක කරලා බැලුවොත් ඒක ඇතුළේ සංසි රාශියක් තියෙනවා. ඒ විභජ්‍ය ඇතුළට යනකොට ලේස බීම් එකක් වගේ පේනවා. අපි මේක සමස්තයක් වශයෙන් ගන්න නම දීපු ගමන් මෝඩකම එනවා. කිසිම දෙයකට හදිසි වෙන්න එපා. ඒක විසුතු කර කර විසුතු කර පෙන්නකොට විසුතු කළ පේන්නෙම අතරමැද අවකාශය තමයි. ඒක තමයි ඔය කියවෙන්නේ ආනාපාන තිවර වෙන හිස් තැනකින්. ඊට පස්සේ කය නලියලා දඟල් ලැබුණාට පස්සේ ඒකත් තිවර වෙන්නේ නොදන්න තැනකින්. අන්නේ නොදන්න දෙයට බයක් සැකක් පාළු ගතියක් තනි ගතියක් අසරණ ගතියක් නැතිව මූණ දෙන එක තමයි සද්ධාව කියන්නේ. අපිට ඒ සද්ධාව නැහැ. ඒ ගැන තරහ වෙන්නත් එපා. ඒක උප්පත්තියෙන් කාටවත් ලැබෙන්නේ නැහැ. ඒක වෙන්නේ මේ වගේ කමඨාන් සුද්ධ කරලා බණ අහලා නැවත නැවත භාවනා කරනකොට ටික ටික ටික එන්න ගියාම මට තියෙන සතුට මේක. මේවා දිහා සාකච්ඡා කරනකොට ඒ ලෙඩේ අනික් අයටත් බෝ වෙන්න පටන් ගන්නවා. සාකච්ඡා වුණේ නැත්නම් කාටවත් හිතෙන්නේ නැහැ මේක වැරදි කියලා. සාකච්ඡා කරනකොට එකෙකුට දෙන්නකොට හොරිය දෙනකොට අනිත් ඔක්කොටම හොරි තමයි සොරි කියන්න දෙයක් නැහැ ඒක. ඒතර ඔක්කොටම හොරි. ඉතින් ඒ නිසා දෙවෙනි දවසේ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ওই වගේ ප්‍රකාශන සමහර තුන් හතරෙන් දවසේ නෝට ඉතින් කොහොමඩක්වත් එනවා. ඉතින් අපි කරන්නේ මේ මේක ඒකම දිනු කරලා ඒක ඉස්සර කරලා ඒක මූලස්ථානයේ තියලා කතා කරනකොට අනික් අයට කමටහන නිකම්ම සුද්ධ වෙනවා. ඒ නිසා මේකට අනුග්‍රහපූර්වකව මේක හරි දෙයක් කියන හැඟීමෙන් මේක දියුණු කරන අසලෝ ඉදිරියට යන්න කියන තමයි මෙතෙක් අහපු ප්‍රශ්න හතරටම දුන්නේ. මේකටත් කියන්න තියෙන ඉච්චරම තමයි. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සිටින ඉරියව්ව පිළිබඳ මෙනෙහි කොට සක්මන ආරම්භ කළෙමි. වම සහ දකුණ වශයෙන් මෙනෙහි කොට පියවර 10ක් 15ක් පමණ සිහියෙන් සක්මන් කළ හැකිය. ලනුපැදුරේ ඇති ගොරෝසු බව වම් පාදයට හා දකුණු පාදයට වෙන්වෙන් වශයෙන් වැටහුණි. ලනුපැදුරේ ඇති උස්තැන් සහ ගැටිති වම් පාදයට හා දකුණු පාදයට ගැටෙන අයුරු නිරීක්ෂණය විය. වැලි පොළවේ සක්මන් කරන විට පාදවලට එහි ඇති රළු බව හා සියුම් බව වැටහුණි. එක් අවස්ථාවකදී පා තබන විට ඇති කරන කම්පනය කකුල දිගේ පැමිණ මොළය දක්වා පැතිර ගියේය. මෙම කම්පනය දකුණු පාදයේ තබන විට වැඩි වශයෙන්ද වම් පාදයේ තබන විට අඩු වශයෙන්ද වැටහුණි. තවත් විටක පාදයේ පොළවේ ස්පර්ශ වන විට නැගෙන ශබ්දය ඊටා හොඳින් දැනෙන්නට විය. දකුණු පාදයේ තබන විට ශබ්දයේ තරමක් වැඩිය. මේ ආකාරයෙන් පියවර 10ක් 15ක් පමණ සිහියෙන් සක්මන් කළ හැක. වැලි පොළවේ වැඩි වේලාවක් සක්මන් කරන විට යටිපතුල් රත් වීමක් සිදුවිය. එවිට සක්මන නැවැත්වීමට සිතුනි. තවද දැඩි වෙහෙසක් දැනුනි. සිහිය පැවැත්වීමට නොහැකි තත්වයකට පත්විය. එම නිසා සක්මන් කිරීම වදකට නැවැත්වුවෙමි. ස්වාමින් වහන්සේ මාහට සක්මන් කිරීමේදී පහත සඳහන් ගැටලු පවතී. කරුණාවෙන් මෙම ගැටලු පහදා දෙනසේක්වා. 1. පාදය වමහා දකුණ වශයෙන් මෙනෙහි කිරීමේදී පාදයේ ස්පර්ශවන ස්ථාන නිරීක්ෂණය කොට එහි ඇති ලක්ෂණ හඳුනා ගැනීම තරමක් අපහසුය. වමහා දකුණ වශයෙන් මෙනෙහි නොකොට පාදයේ ස්පර්ශවන ස්ථානය කෙරෙහි පමණක් සිත යොමු කිරීමෙන් එහි ඇති වෙනස්කම් පැහැදිලිව හඳුනාගත හැක. වමහා දකුණ වශයෙන් මෙනෙහි කොට සක්මන් කිරීම අනිවාර්යද? එසේ නොකොට පාද ස්පර්ශවන අයුරු පමණක් මෙනෙහි කළ හැකිද? 2. සක්මන් කිරීමෙන් වෙහෙසට පත්ව ඇති විට පර්යංක භාවනාවට එක්වරම පිවිසීම යෝග්‍ය වේද? 3 සක්මන් කරන විට පියවර කීපයක් හෝ ඇස් වසා සක්මන් කළ හැකිද? එසේ කරන විට ස්පර්ශයේ පැහැදිලිව වැටහෙන බව මට තේරේ. තෙරුවන් සරණයි. ඔයර පළවෙනි එකට කියන්නේ අපි බහතෝරන වෙලාවේ පන්තියට ළමයා ඉස්ලාම ගියාම අකුරෙන් අකුරනේ කියවන්නේ. අයන්න, අල්මායන්න, මායන්න අම්මා කියලා. ඉතින් ඒකට මුළු පන්තියටම ටීචර් කියනවා මේ අඩිරෝල තියෙනට අයනු, අල්මයනු, මායනු අම්මා කියලා. ඉතින් ඒක ටික දවසක් ගිහලා පන්ති ඊගා පන්තිට ගියට පස්සේ අකුරු තුන ළඟ ලියනකොටම අම්මා කියලා කියන්න පුළුවන් එක එක කතා නොකර එක එක අකුරෙන් අකුර නොකිය. ඊට පස්සේ මේ අම්මා කියලා කියන්නේ තාත්තගේ ගෑණි කියලා තේරෙනවා එදාට. ඉතල නම් අයන්න තේරෙන්නේ අල්මයන්න තේරෙන්නේ මායන්න. පහු වෙනකොට වචනෙට ගියාට පස්සේ ඒකට අර්ථෙත් තේරෙනවා. ඊට පස්සේ අම්මා කියන වචනේ වාක්‍යයක තියෙනකොට අනිතේ ගැළපෙලා යනවා. එතකොටත් අයන්න අල්මයන්න මායන්න කියන්න ඕනේද කියලා ඇහුවොත් මොකද මෙච්චානි කියන්නේ. එතකොට අයිනු අල්මයිනු මයිනු කියනද පත්තරේ බල්ලා අම්මා දාගෙනවත් කියන්න ඕනේ. මෙනේ කරන්න වෙනවද? එච්චරයි ඉතින් මුලදි මුලදි ඉගෙන ගන්නකොට අයන අල්මයින් මයන කියන්න ඕනේ. ඉතින් පස්සේ රචනක එක තියෙනකොට අයන අල්මයින් වයන කියව නැත්නම් තේරෙනවනම් මෙනෙහි කරන්න ඕන වෙලාවෙ මෙනෙහි කරන්න කරදරයක් නැතුව කාරණා වැටෙනවනම් මෙනෙහි කිරීමෙන් මේ වැටහීමට බාධා කරන්න එපා. ඒක මෙනෙහි කිරීම කියන්නේ ආයුධයක් විතරයි. ඒ ආයුධේ නෙමෙයි ඕන කරන වැඩේ. ඒ නිසා Tamanට කරුණ වැටෙනවා නම් වම දකුණු කියලා මෙනෙහි නිකරුවට ප්‍රශ්නයක් නැහැ. ඒක පරිශීලනය කරලා බලන්න ඕනේ නම් කරන්න. නැත්තම් නොකර ඉන්න. ඒ වගේම පරියන්කයෙන් පස්සේ සක්මනට යනකොට පරියංකේ වෙහෙස ගතිය කියලා කියන්නේ මං ආසයි දැනගන්න ඒ ලියපෙක්ක නායකෙන් ඒ පරියංකේ දැනෙන වෙහෙස සතිය නිසා ලැබිච්ච ලාභයක්ද නැත්නම් සතිය පවත්වන්න කරදරයක්ද කියලා ඒක නාගෙන් මම කැමති දැනගන්න. සක්මණෙන් පසු පරියංකේ සක්මණෙන් වෙහෙස. ඒ කියවන්නකෝ දිගටම. සක්මන් කිරීමෙන් වෙහෙසටපත් වෙන වෙහෙසටපත් වීම. සක්මණේදී ඇති වෙන මේ වෙහෙස සතිය නිසා සංවේදීභාවය නිසා වැටහිච්ච දෙයක්ද නැත්නම් සතිය බාධා කරන්න ආපු අරියාදුවට ආපු එකක්ද කියලා මට ආසයි දැනගන්න. එතකොට තමයි ඊගාව එකට උපදෙස් දෙන්න පුළුවන්. මේ අත උසන්නේ ඒතකොට අපි මයික් එක එවනවා. අවසරයි ස්වාමීන් වහන්සේ එම සතිය නිසා තමයි ගොඩක් වෙහෙස දැනුනේ අවස්ථාවේදී මොකද එක දිගටම ඒ නිරීක්ෂණය වුණ නිසා ඒකේ දැඩි වෙහසක් දැනුණා සක්මන් කිරීමේදී. ඒ කිය එහෙමනම් ඒකට ප්‍රතික්‍රියා කරන්න එපා. වෙහස මෙහෙමයි කියන්නේ. වෙහස නැති වෙලාවේ දැන්න සතියට වැඩිය වෙහස වෙලාවේ දැන්න සතිය දෙක ගත්තාම වෙහස නැති වෙලාවේ තියෙන සතියට වඩා කාර්යක්ෂම දක්ෂ නැත්නම් වෙහස වෙලා තියෙන වෙලාවේ තියෙන දක්ෂ සතියද වඩා කාර්යක්ෂම දක්ෂ. වෙහෙස නොවි තියෙන සතිය තමයි අන්න ඕකට තමයි මෝඩකම කියලා කියන්නේ. ඒ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා අපිට දුකක් ආපු වෙලාවට තියෙන සතිය තමයි කරදරයක් තියෙන වෙලාවට තියෙන සතිය තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒකේනොට වැඩ නතර කරොත් අපි සතිය වර්ධනයේට සතිය තියෙන සෙල්ලක්කාර වර්ධනයේට බාධා කරනවා. ඉතින් ඒක පේන්නේ නිකන් හරියට ගොවියම තමන්ගේ කැත්ත අරන් ගිහලා තමන්ගේම භෝගේ කප්පාදු කරනවා වගේ. ගොවිය කප්පාදු කරන්නේ ශිල්පේ දැනගෙන. භෝගේ විනාශ කරන්නේ නෙවෙයි. ඒ නිසා මේ වෙලාවේ දැනගන්න මේ වෙහෙස තියේදී තියෙන සතිය දුක්ඛ සත්‍ය අවබෝධ කළ දෙන බොහොම කිට්ටුයි වෙහෙස නැති වෙලාවේ තියෙන සතියට වැඩිය. ඉතින් අපි කෘත්‍ය සම්පාදනය කරන්නේ අර වෙහෙස කර අවස්ථාවේදී මම කියන්නේ ඒක මරණකම් කරන්න කියලා. මේක භාවනාවෙන් ආපු ලාභයක්. එතකොට අපි ඉරියව් මාරු කරොත් ඕ සත්‍ය පැත්තට නැත කරොත් ඕ අරමුණු මාරු කරොත් ඉතින් අපි අර වර්ධනය බාධා කරනවා. මේක තමයි අපි ඒ තමන්ගේ භාවනාවට තමන් විහිං බාධා කරන හැටි. ඒකට හේතුව අපි දන්නේ නැහැ. අපිට කවුරු කියලා දීලා නැහැ මේ වෙහෙස කර වෙලාවේ තියෙන සතිය වෙහෙස නැති වෙලාවේ තියෙන සතියට වඩා හොඳයි කියන එක. ඒක තමයි පැමිණි දුක් පැනිරායි කියලා කියන්නේ. අපි බලන්නෙම දුකක් කරදරයක් ආපු ගාම ට්‍රැක් එක මාරු කරලා අර පරණ පුරුදු එහෙම නැත්නම් සක්මනේ පරියන්කට යන්න ඕනේ. යන්න ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක සුද්ධ කරගෙන යන්න ඕනේ. මේ මෙච්චර ලස්සනට වැඩේ වෙද්දී මේ ඉරියව මාරු කරලා අරමුණු මාරු කරලා මාව මේ මෙහෙවන මාව ආණ්ඩු මට්ටු කරන්නේ මොකක්ද? මායя ඉන්නවා කෙලස් තියෙනවා. ඒ වෙලාව එහෙම නොකර තව චිත්තක්ෂණයක් ඉවසනවා නම් බුරුම් භාෂාවෙන් කියනවා ඉවසන්නා නිවන් දකි. ඒක නිසා මේ වෙලාවේදී ඒ සෙල්ලක්කාර වැඩකදී තියෙන සතියට ධෛර්යය දෙන්න ඕනේ. එහෙම නැත්නම් කියනවා මේ يعني විහෙසතියේදී පවතින සතිය යුද බිමේ සතියක් නේ. ඒතකොට gedara ගෑණි කියන්න ඕනේ හදවතින් ඔබ යුද බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ කියලා gedara වරින් කියලා ටෙලිග්‍රෑම් ගහන්න යන්න එපා. මොකද ඒකට gedara ගෑණිගේ වෙන සීවේ. gedara ගෑණි මම දරුවෝ බලා ගන්න පොල් ගා ගන්න ඔක්කොම ඔබ යුද බිමේ හිටියට මම හිතින් උඹත් එක්ක ඉන්නේ. දීපම් ෆයිට් එක. ඊළඟ අර අර ඩ්‍රම් බීට් එකට ගහන්න ඕනේ. යුද්ධ බිමේ ඔබ හදවතින් මට මතක නැහැ කියන සමහරලාට එනවා ඒ සින්දු හරියට. හදවතින් ඔබ යුද්ධ බිමේ අපි තනි කලේ නැත කිසි දිනකට සති අර වගේ ෆයිට් එකක් දෙනකොට ඌට කකුල් මාට්ටු දැම්මොත් අනේ ඇවිල්ලා වාඩිවෙන් කිව්වා ගේමට කැතයි. ගේමට කැතයි. ඉතින් මේම කමටහන් සුද්ධු වෙන්නේ නැත්තම් අපිට කවදාකවත් මේක සාහජ ඥාණයෙන් එන්නේ නැහැ. බුදුහාමුදුර කියන්නේ පුදුමාකාර සෙල්ලක්කාර මිනිස්සෙක්. අපිට හිතා ගන්නවත් බෑ. ඕනම වෙලාවක ඕන දෙකට ලෑස්ති. අපි මේ ගුරුවරු ටිකයි දෙමාපියෝ ටිකයි තේම අපි මෙට්ටෝ කරන්නේ. මැට්ටෝ කරන්නේ. දන්න දේටම ආපෝගෙන දාන්න. ඒ උන්දලා බයයි අපි කඩාන යනකොට වැට කඩලු. නැත්නම් බුදුහාමුදුර ඉස්සරහින් තියාගත්තොත් උන් දැදෙනවා. බුදුමහා කරාභියෝගයක් දෙනවා පැනපිය. පැනපිය කියලා. තල්ලත් කැඩෙනවා සමහරලාට ප්‍රශ්න නැහැ. සුද්ධ වුණා දැන් කමටහන. ඈ? එහෙමයි. කියමු බෑනේ මොකද්ද සුද්ධ වුණේ කියලා. ඒ වෙහෙස දැනෙන අවස්ථාවේදී තකණ්ඩව සක්මනේ හිත යොමු කරගෙන අකණ්ඩව සක්මන පවත්වන්න කියලා. එච්චරම තද වෙන්නත් එපා. මේ වෙලාවේදී විනිශ්චයකට යන්නේ නැතුව තව එක චිත්තක්ෂණයක්. දිගට යන්න කිව්වොත් එහෙම මේ ශරීරයට අත්ත කිලමතාන යෝගයට වැටෙනවා. තව එක චිත්තක්ෂණයක් බලලා කියන්න මේ මෙච්චර වැඩේ යද්දී මට ඉරියව් මාරු කරන්න කවුද පිටිපස්සෙලා ඔපිනියන් දෙන්නේ? බුදුහාමුදුරුවෝ සත්පුරුෂයෙක්ද සද්ධර්මයේද නැත්නම් මායාද නැත්නම් කෙලෙස්ද? කියලා පොඩ්ඩක් බලලා ගියොත් තේරෙයි මේ ගිහාට පස්සේ ඇති වෙන සියලු ප්‍රශ්න වලට හේතුව මං ගත්ත විනිශ්චය. හෙට එතකොට අඩු ගානේ තව චිත්තක්ෂණයක් ඒක නොකර ඉන්න පුළුවන් ගතිය එනවා. එතකොට අපේ තුල ප්‍රතිශක්තියක් වැඩෙනවා. අපේ තුල දැරීමේ ශක්තියක් වැඩෙනවා. ඉතින් ඒක එනේන වෙලාවේ ඒක වැඩෙන්න දෙන්නේ නැතුව අපි බත්තලිය උතුරගෙන එනකොට ඇල්ලතුරක් කරන ගත්තොත් ඇට්ටකුණා වෙනවා කුඳන් ගෑන. එيشා ඒලාට යන්න ඕනේ තැඹිලා යන්නම දෙන්න ඕනේ. මොකද තුන්වෙනි එක ඔකිලෙල දෙන්නේ? අස්වසාගෙන අස්වසාගෙන පියවර කීපයක් ගමන් කිරීම යෝග්‍යද? නෑ. ඒකේ ලියලා තියෙනවා සම්ප්‍රදාන කුලෝ කරන්න එපයි කියලා. එහෙම හිතෙනවා ඔය කෙරුවයි කියලා ඉතින් රාජකීය දඬුවම් දෙන්න ඕනේ නැහැ. ඒක කරලා බැලුවට කමන්නේ. හැබැයි කාටවත් ඒ ලනු දෙන්න එපා. කියලා දෙන වෙලාවට. Taman ඔය ගියාට කමන්නේ. ඇද්දක වහන්නේ පස්සෙන් පස්සටත් යන්න. පුළුවන් නම් ඇද්දක වහගෙන පස්සෙන් පස්සට යන්න. පුළුවන් නම් ඇද්දක වහගෙන පස්සෙන් පස්සට තාප්පයක් උඩ යන්න. ඒව කෙරුවට කමන්නේ. මේ මේ ආර්ය පරිශ්‍රණ එකක්වත් නැත්තේ නෑ. ඒක කරන්න හැබැයි කාටවත් ලනු දෙන්න බෑ. දුන්නට පස්සේ ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා. ඒක ප්‍රශ්නේ. ඔයා ඕන දෙයක් කරන්න හැබැයි කාටවත් දෙනකොට දෙන්න එපා. එහෙම කිරුවට කමන්නේ. ඒ තමයි අර ට්‍රෙන්ඩ් එක කඩන්න කරන වැඩ. අපේ හැදෙන සතිය කඩන්න පොඩි පොඩි කොට පෙරක දෝරු කන්දේ. පේන්නේ බොහොම අහිංසක ක්‍රියාකාරකම් කියලා. නමුත් වෙන්නේ මොකද්ද? අපි එක්සෙන්ට්‍රික්. අපි ඉන්න අර බැලන්ස් එක කඩනවා. කැඩුවට පස්සේ ආයෙ මොකක්වත් නැහැ. කරකවල ඇතරිය වගේ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ගිය පාරෙම ඒ විචල්්‍ය සාධක වෙනස් කරන්නේ නැතුව එහෙම මෝරන්න අරින්න ඕනේ. ඒක තමයි මෙතන තියෙන තල තුනාගම කියන්නේ. හොඳයි අපි යනවා ඊගායකට. ගරුතර ස්වාමින් වහන්ස මා ආශ්වාස හා ප්‍රශ්වාස මෙනෙහි කරමි. එවිට බොහෝ විට නින්දකට වැටෙන්නට සිදුවේ. යලි ගැස්සීද පිටක හිමීටද අවදි අවදි බව ලැබේ. එවිට නැවත මා ආශ්වාස හා ප්‍රශ්වාස හෝ ශරීරයේ වෙනත් දැනෙන දෙයක් මෙනෙහි කරමි. මෙලෙස එක් පරයන්කයේදී පරයන්කයකදී 7-8 වතාවක් සිදුවේ. ඒ අතර සංසිඳුන ස්වභාවයක්ද වරක දැනේ. එවන් විටක කල යුත්ත නොඇතෙහි. මා උත්සාහයෙන් එවිට ආශ්වාසයේ බලමි. එවිට උදිරයේ පිම්බීම දැනේ. මෙලෙස සිදුවෙමින් පැය එකහමාරක් වුවත් සිටිය හැකිය. කල යුත්ත පහදා දෙන මෙන් දෙපා නැබද ඉල්ලා සිටිමි. ඒක මේ සරුවචාන්සේ සඳහන් කරනවා භාවනා වෙදී දැනෙන අරමුණ ගෙවම් කළා ගෙවම් කළා අරූපෙට හිත යනවා නැත්නම් අනිමිත්තට හිත යනවා නොදන්න දෙයට හිත ගියාට පස්සේ නොදන්න දෙයට ගිය බව දන්නේ ගැස්සිලා අවදි වුණාට පස්සේ විතරයි වෙන විදිහකට කියන්න පුළුවන් නොදන්න වෙලා ඉන් තැන ඉන්නකොට නොදන්න බව දැනගන්න විදියක් නැහැ. අපේ ඉඳුරංගෙන් එහෙම ඉඳුරංගෙ එහෙම ශක්තියක් නැහැ. ඉඳුරි ඔක්කොම වැඩ කරන්නේ ඒකට මොන හරි ගැටුමක් ඇති වෙච්ච වෙලාව ස්පර්ශයක් ඇති වෙච්ච වෙලාව ඒකට පටිගයක් ඇති වෙච්ච වෙලාව විතරයි ඉඳුරංග වැඩ කරන්නේ. මොනවත් නැති වෙලාවේදී අත්දැකීමකින් කියනවා මොනවද නැහැ කියලා. හැබැයි ඒක තේරෙන්නේ යමක් ආවට පස්සේ. ඒ එනකොට ගස්සලා නතර කරන්නේ. එනකොටම බය මෙහෙම නිකන් සහලවල අන්ත කරන්න. ඉතින් මෙතනදී කල යුත්තේ මොකද්ද කියලා හව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා ආපහු ආවට පස්සේ අර ගැස්සීමට හේතු වෙච්ච අරමුණට වෛර නොකර ඉන්න කියලා. ගැස්සුනේ සද්දයක් නිසායි කියන්නේ. ගැස්සුනේ මැස්සෙක් වහපු නිසායි කියලා. එතකොටම අපිට ඒකත් එක්ක තරහ වෙනවනේ. ඒ ඒක නිසා දැන් ආපහු ගෙදර එනවනේ අරමුණට එන පාරේදී මොකක් හරි නිසා වෙච්ච දෙයකට කලබල වෙන්නේ නැතුව මේ නොදැනීම අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ දැනීමට සාපේක්ෂව කියන එකයි මේකෙන් ගැඹුරෙන් කියන්නේ. නිසා නොදැනීම අපි දන්නේ අවදි වුණාට පස්සේ. අවදි වුණාට පස්සේ අවදි වෙන්න හේතු වෙච්ච කාරණාවට වෛර නොකර මේ තමයි මම ඉදිරියට යන්න හදන තැන කියලා ආපහු මූලික කර්මස්ථානට එන මග නොදන්න තැනක සිට හෝ එවනතම වෙන අරමුණක ඉඳලා එන පාරේදී මේක අබැක්කයක්වත් අරියාදුවක්වත් අමනාපයක්වත් වෙන්න දෙයක් නෙවෙයි මම මගේ හිතේ යටිහිතට යන්න බින්ගයක් කපන වෙලාව දැන් ඒ නිසා මේක හේමම වෙන්න දෙන්න. එතකොට කොයි වෙලාවක හරි යෝගාවචරයට නොදන්න දෙයට ගැස්මක් කරා අවදි වෙලා අරමුණට එන වෙලාවේදී මේක දෝෂයකට ගණන් ගන්න නැතුව පමාවට ගණන් ගන්න නැතුව හොඳට බලන්න පුළුවන් යාට තේරෙනවා මේ නොදන්න කමේ අවසාන කියන්නේ දන්න කම. දන්න කමේ අවසානය කියන්නේ නොදන්න කම. එතකොට දැන් අපි අල්ලගන්නේ නොදන්න කමේ අවසානේ දන්න කම කියන තැනට මේ අපි සාක්කිටියක් හොයාගත්තට පස්සේ ඒ අත්දැකීම Tamanටම ජීර්ණේ වුණාට පස්සේ දන්න තැන ඉවර වේගෙන එනකොට දන්නවා දැන් ඉන්නේ දන්න තැන ඉවර නන්න නොදන්න තැනට යන්නේ කියලා ඒ නොදැනීමට යන්න පෙරවර දන්නවා ඇතුල් වෙන තැනක් දන්නවා ඒක තියක්ෂුක්ෂමයි. නමුත් ඒකෙන් ඉවර වෙලා දන්න දෙයට යන තැනක් වෙනවා. ඔන්න ඔය දෙකම දන්න දවසේ එනකොට තේරෙනවා යෝගාවචරයට කවදාකවත් නොදන්න දෙයට යන මගේදී සතුටුමත් වෙන්න අමාරුයි. නොදන්න දෙයින් දන්න දෙයට යන කැඩෙන තැනදී සතුටුමත් වෙන එක ලේසියි. මම නම් කියන එක මට නම් පැහැදිලි මට එපයි තේරෙන මේ මූණ දිහා බලනකොට එකෙකුටවත් පැහැදිලි නැති බව. ඒ නිසා ගැසිලා එන වෙලාවේදී ඒක ටැකල් කරන එක බලන එක ලේසි. කරනකොට උන්ට අත් වෙන ලාභේ තමයි අරමුණ ගෙවිගෙන යනකොටම තේනවා දැන් මේ යන්න හදන්නේ නොදන්න බවට කියලා නොදන්න බවට යන පාර ඇතුල් වෙන තැනක් දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ නොදැනීමේ මුලයි අගයි දැනගන්න ක්‍රියාවලිය අග දැන ගැනීම හරහා තමයි මුලට යන්න පුළුවන් වෙන්නේ. මේ දෙකටම අර ඉස්සල්ලාම සූද්ධ කරගත්ත කාරණේ ඕනේ මොකද්ද නොදන්න දේ වඩා ප්‍රතිපදාවේ දියුණුවක්. නොදන්න දේ කියලා කියන්නේ වඩා කෙලෙස් අඩු තැනක් කියලා බැලුවොත් මේකේ මුලමැද මුලාග බලන්න පුළුවන්. හිතා ගන්න පුළුවන් වෙයිද මේ විදිහට මුලයි යගයි දැකපු කෙනාට කවදාරි නොදන්න බව නොදන්න වෙලාවෙදිම දැනගන්න පුළුවන් වෙලාවක් එනවා. ඒකට කියනවා හීනෙකට අවදි වෙනවයි කියලා. මම හීනෙන් ඉන්න බව දන්නවා. එතන ප්‍රබුද්ධ වෙනවා කියන්නේ බුදු වෙනවයි කියලා කියන්නේ. බයක්වත් සැකක්වත් නැහැ. දැන් මොනවත් නැහැ මොනවත් නැහැ කියලා මොනවත් නැහැ. ඉස්සල මේක දෙන්නේ අපිට මල්ලෙන් ගහලා. ඉන්නකොට දන්නේ ගියාට පස්සේ තමයි දන්නේ ඒකට බය වෙනවා. ඒක මායාවේ සෙල්ලම. සාරිපුත්තාන්ට කියනවා බය වෙන්න එපා. හොඳට බලපන් දැන් මේ කියලා තියෙනවා නේ ඒක පරියන්ගේ 10 15 සැරයක් වෙනවයි කියලා වෙන්න දෙන්න. දුවට ඕක මාස්ටර් කරාට පස්සේ නොදන්න කමට ඇතුල් වෙන තැන දන්න දේ ගෙවන් වෙන තැනට හරියට ප්ලේන් එකක් ලෑන්ඩ් කරන වෙලාවේදී පයිලට් ගන්න අත්දැකීමක් ගෙන ඔක්කොම වාඩි වෙන්න කැබින් එකත් වාඩි වෙන්න කැබින් එක සූදානම් කරන ලෑන්ඩින් වලට ලෑස්ති කියලා. එතකොට ඔක්කොම පාරලෙන් ගන්න ඕනේ කැප්ටන් අතට. ඒ වාගේ දැනගන්න අරමුණ ගෙවෙනකොට දැනගන්න ලෑන්ඩින් ඊට පස්සේ ප්ලේන් එක උඩට නංගන කොටත් කියනවා හෙල්ලෙන්න එපා ගණ්ඩායි හදන්නේ කැබින් එක ලෑස්ති කරන්න. ඔන්න ඔය දෙක තමයි ප්ලේන් එක අනතුරුදායකම අවස්ථා දෙක. ගමනක් ගිහලා බාන තැනයි ඊටසේ නග්ගන තැනයි. අන්න ওই දෙක මේ ලෝකෙට අයිති අත්දැකීම් නෙවෙයි. ඒක මේ ඩ්‍රයිවර්ලා දන්නේ කන්නේ පයිලට්ලා විතරක් දන්න අත්දැකීමක්. ඉතින් මේ දෙකේදී බලන්න ඇඟ කිලිපොළන ගතියක් එනවා ප්ලේන් එකේ ඉන්න අයට. උස්සන කොටත් වෙනවා පාත් කරන කොටත් වෙනවා. ඉතින් ඒකට තමයි සද්ධාව අවශ්‍ය කරන්නේ. ඒක තමයි සීලය අවශ්‍ය කරන්නේ. ඒක තමයි සතිය අවශ්‍ය කරන්නේ. වෙන්නේ මොකද්ද නැත්තම් බය වෙනවා. තහල නූල් බඳින සමහරක මම දැකලා තියෙනවා මේ තේඩාවක් අපරාට පුළුවන් තරම් පිරිත් නූල් ගැට ගන්න. අමාට හමුදාපතිලා. බය වෙන මොකක්වත් නැහැ. මේ කරපේ කරන්න බුදුහාන කියනවා ඔය යුද්ධෙදී 1000ක් දිනුවට වැඩිය ඕනෝක දිනා ගනින් ඒක හරි වටිනවා අපි මේ ශරීරයටයි ජීවිතයට තියෙන ආශාව චිත්තක්ෂණයකටවත් මේකෙන් වෙන් වෙන්න දෙන්න කැමති නැහැ. නමුත් බුදුහාමර අපිට නොකිය අපි ගිනිලා අතාරිනවා. අතහැරලා ආපහු එළියට එන තැනදී විතරයි ගැස්සෙන්නේ. නිසා මේ ගැස්සීම බලාපොරොත්තු වෙන යන්න ඒක ටික ටික ටික ටික අඩු වෙනවා. ඒ ගැස්සෙන කම්පන වේගය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඉගෙන ගන්න. ඊට පස්සේ අරමුණ ගෙවෙනකොට විශේෂ අවධානකින් ගත කරන්න දැන් යන්න හදන නොදැනුවත්කමට අන්න ඒක වෙනදට වඩා ටික ටික යන්නේකට හොඳම යෝගාවචර කරන තියෙන හොඳම ව්‍යායාමයේ තමයි හැමදාම නිින්දට යනකොට දන්න තැන සිට නොදැන දරනවා යන හැටි වෙනදට වැඩිය චිත්තක්ෂණයක් අවදින් ඉන්න බලන්න. හැබැයි ප්‍රශ්න තියෙන්නේ එහෙම වෙනකොට නිින්ද යන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. නිින්ද යන හැටි බලන්න ගියාම නිින්ද යන්නේ නැති ගතියක් තියෙනවා. නමුත් පස්සේ ගියාම ඒක ඇඟට දිරවනවා. දන්න තැන සිට නොදන්න තැන. ඊට පස්සේ හැමදාම අවදි වෙච්ච කම බලන්න අවදි වෙන්නේ ඉස්සෙල්ලා මම ඉඳලා තියෙනවද කියලා. අවදිච්ච ගමම්මනේ දන්නේ උත්තර බලලා ආ දැන් ඉන්නේ නිසන්වනේ කියලා වහලේ බල්ලන්නේ අල්ලගන්නේ. gedara නෙවෙයි කියලා. එතින්දදී මම ඇයින්නේ එතින්දී අර ඊයේ නැත කරපු නියුරෝසස් එක ආපහු ඇවිල්ලා ටෙන්ෂන් එක පටන් ගන්න. ඊට ඉස්සෙල්ලා ප්‍රශ්නක් තිබිලා නැහැ. ආන් මේ දෙක අල්ලන එක තමයි පරියන්කේදී අරමුණ නැති වෙනවා සහ ඇති වෙනවා පටන් ගන්න එකයි කියන තේන්දේ මම එකම දේ තමයි කියන්නේ මම දන්නේ ඒක වැටහෙනවද කියලා වැටේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි යනවා ඊගා ප්‍රශ්නට. අවසරයි ගරුතර ස්වාමින් වහන්ස මම ආනාපාන භාවනාව සඳහා හොඳින් පට්ටල් වී වාඩි උනේමි. විනාඩි කිහිපයක් හුස්ම දෙස හොඳින් බලා සිටියේදී හුස්ම ඉහළ පහළ යන බව වැටහුණු නමුත් ඉන්පසු කිසිවක් නොදැනී මම නැවත පියවි තත්වයට පත්ව බැලූ විට පැය භාගයක් හෝ විනාඩි 45ක් පමණ ගත වී ඇති බව දැනගනිමි. ස්වාමින් වහන්ස මට එම කාලය තුල නිඳ ගියාද නැත්නම් සමාධි තත්වයට පත් වූ ආදයි මට තේරුම් ගත නොහැක. කරුණාවෙන් මේ தત્ත්වය පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් ඒක තමයි මම ඉස්සලා කිව්වේ. ඒකට යන හැටි, ඒකෙන් ගොඩ වෙන හැටි දෙකේදී පුළුවන් තරම් මේ සූදානම් වෙලා යන්න. එතකොට ඒ දෙක දැක්කොත් විතරක් මැද කෑල්ල කෙලෙස් සහිත නින්දක්ද නැත්නම් හිත සැඟවි ගැනීමක්ද ලීන භාවයටපත් වීමක්ද සමාධියක්ද කියලා අල්ලතයි. ඒ දෙක ගන්න නම් ඒ දෙකේ අගයි මොළය දෙක අල්ලන්න. ඒකට යන හැටි බලන්න, ඒකෙන් ගොඩ එන හැටි බලන්න. ගරුතර ස්වාමින් වහන්සේ වෙත ඊතා යටහත් පහත්ව ලියමි. ඊයේ මගේ වාර්තාවේ අසම්පූර්ණ තොරතුරු සැපයීම නිසා සිදු වූ වරද නිවැරදි කිරීමට ගන්නා උත්සාහයකි. සක්මන් භාවනාවේදී දකුණු පාදය වම් පාදයේ ලෙස පියවර 30 40ක් ගමන් කිරීම යන්නේදී දකුණ වම ලෙස හඳුනා ගැනීම යන්න මාහට හැඟුණේ මෙසේයි. එය පටන් ගැනීමේදී වම් පාදයේ බව නිශ්චිතවම වටහා ගත්තත් ටික වේලාවකට පසුව පාද දෙක පමණක් බව වැටහි. වම් පාදයේ පොළවට තදවීම, තෙරපුම, ඉන්පසු ඒ තෙරපුම ලිහිල් වීම සමගම දකුණු පාදයේ පොළවට පොළවට පතිත වීම, තෙරපුම ලෙස පාද මාරු වීම තේරුණි. සීතල හෝ උණුසුමක් නොතේරුණි. ටික වේලාවකට පසු මේ පාද එකකින් අනෙකට දෝලණය වීම පමණක් තේරුණි. එය යාන්ත්‍රිකව මෙන් සිදුවිය. හැරවීමේදී පමණක් එම වෙනස් වීම තේරුණි. මෙම සක්මන නවත්වා ආනාපාන සතියට යොමු වූ විට ආනාපානයේ පමණක්ම තේරුණි. හුස්ම ගැනීම එනම් ඇතුළට යාම තේරුණි. ඉන්පසු එය බඩ දෙසට යාම හා බඩ පිම්බීම සහ ඉන්පසු බඩ හැකිලිම තේරුණි. නමුත් හුස්ම නාස්පුඩු වලින් පිටතට යාම නොතේරුණි. සම්පූර්ණ වේලාවෙම මේ ක්‍රියාවලිය පමණක් තේරුණි. ඉරියව්ව වෙනස් කිරීමට නොසිතුනි. පාදවල වේදනා පැමිණියද එය නොතකා හුස්ම ඇතුළට පැමිණීම, බඩ පිම්බීම හා හැකිලීම පමණක් සිටීම පහසු බවක් වැටහුණි. කිසිම වේදනාවක් හෝ ශබ්දයකට අවධානය ඇදුනේ නැත. නමුත් ටික වේලාවකින් නාසයේ සිට බඩ දක්වා යන හුස්ම කෙටි බවක් දැනුනි. මේ ආකාරයට විනාඩි 15ක් පමණ සිටියෙමි. මුළු වේලාව පැය එකක් පමණ සිටුවෙමි. සිටියෙමි. තව වේලාවක් සිටීමට පුළුවන් විය. නමුත් වේලාව අවසන් බැවින් නැවැත්තිය. නැවත පරයන්ක භාවනාවට ගිය විට ඒ తත්වය දැක ගන්නට පුළුවන් විය. ඉන්පසු කල යුත්තේ සහ මෙය නිවැරදිද යන්න පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඊට වැඩිය විසුතුරු තොරතුරු එකතු කරලා තියෙනවා. නමුත් මේ පරිච්ඡේද ඥානය කියන එක තාම පිරිසිදු නෙවෙයි කියලා තියෙනවා. මේකේ තියෙන මේ ලිපියේ තියෙන තොරතුරු විතරක් කරන මේ පරිච්ඡේද ඥාන විස්තර කළොත් දැන් ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි කියලා තේරෙනවානේ. ඉඳගෙන ආනාපාන කොට ඇවිදිනව නෙවෙයි කියලා තේරෙනවනේ කොහොමද තේරෙන්නේ? ආනේ දෙක වෙන් කළ දැන ගන්නවා නම් ඒකට කියනවා පරිච්ඡේද ඥාන වෙන්කොට දැන ගැනීම කියලා. ඒකට වම තියෙනකොට දකුණ නෙවෙයි කියලා කොහොමද දන්නේ? දකුණ තියෙනකොට වම නෙවෙයි කියලා කොහොමද දන්නේ? ඉතින් දකුණ තියෙනවා විස්තර කියන කොච්චර ගියත් එයාට තාම දන්නේ නැහැ කකුල් දෙක බලන්නේ වෙන්නේ ඇවිදින්නේ විස්තර බලන්නේ ඇවිදින්නේ කොහොමද දන්නේ මේ දකුණ තියෙනට වම නෙවෙයි කියලා. මේකට අපි කියනවා ප්‍රත්‍යක්ෂණය කරනවා කියලා. උරගා බලනවා කියලා. අස්පනා අපිට බලනවා කියලා. ඉතින් මේ තොරතුරු මුවා කරනවා අපි. මේ තොරතුරු වෙන් කළ දෙන්නේ නැහැ. gediya pitin දෙනවා. ඒතර කියන හරියට gediya pitin බාර ගන්නම් පොල් ගෙඩි දෙකට බලපුවා මේක ඇස්පැත්ත මේක උල්පැත්ත කියලා දෙකක් තියෙනවනේ. පොට්ටේකට උනත් කියතයිනේ අතගාලා. ආන්නේ වගේ බලන වම තීරකොට මේක දකුණ නෙවෙයි කියලා දන්නේ කොහොමද? දකුණ තීරකොට මේක වම නෙවෙයි කියලා දන්නේ කොහොමද කියලා වෙහෙස කරන්න එපා මුලදී. මේ අරමුණ Tamanට නතු වුණාට පස්සේ ආන්නේ විස්තර වෙන්කොට බැලීම. ඔය ගෑනු කොණ්ඩ පීරන්නේ ඉස්සලා මැදින් රොද තියන්නේ. ඒකල දෙපැත්තට කරලානේ පටන් අරගන්නේ වැඩි. එකම කොණ්ඩේ එකම ගෑණිගේ ඔළුව දෙකට බෙදන්නේ. ඊට පස්සේ නේ කරල් දෙක දෙකට ගොතන්නේ. ඒ වගේ මේ ආස්වාසේ. එතකොට මේ පැත්තේ කෙස් ගස් ඒ පැත්තට ගියොත් ඒ කොණ්ඩේ කිතිල් එච්චර සාර්ථක නැහැ. හරියට මේ දෙක වෙන් කරගන්න ගියාට පස්සේ මේකට තමයි මේක තමයි සයන්ස් කියලා කියන්නේ. රිඩක්ෂනිසම් කියලා කියන්නේ. එහෙම නැත්නම් විභජ්‍යවාදී කියලා කියන්නේ. ඒකට මේක මේක මේක නෙවෙයි. ආන්නේ විස්තර තව ටිකක් බලන්න යන දැන් මේ මේ කරපේකම තුඟා ප්‍රතිඵල ලැබිලා තියෙනවා. අර විදිහට පරිච්ඡේද කරලා බලන්න ගියාට පස්සේ ටික වේලාවක් කරන මේ පරිච්ඡින්න භාවයෙන් නැති වෙන්න පටන් ගන්නවා. දෙක වෙන් කළ දැනගන්න බැරි තත්යකටපත් වෙනවා. වෙන් කළ බලන්න හදන කෙනාට විතරයි ටික වේලාවක් ගියාට පස්සේ මේ ටික වෙන් කරගන්න බැරි බවක් භාවනාවේ දියුණුවක් සතියේ දියුණුවක් ඇති බව තේරෙනවා. ඒකට හරීම දවල් එළිය කටයුත්තක් වගේ මේ වගේ අන්ධකාර වෙන එකක් නෙවෙයි. ඒ නිසා පරිච්ඡින්න ඥානය කියන එක දැනගෙන ආයසරයක් මේ වගේ විස්තර ලියන්නේ කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම භාවනාව වසර ගණනක සිට කරමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය ඔරලෝසුවක බට්ටෙක් ඉහළට හා පහළට යන්නාසේ සිහින්ම දැනේ. හුස්ම කීපයක් ආශ්වාසය හා ප්‍රශ්වාස හුස්ම කීපයකින් ආශ්වාසය හා ප්‍රශ්වාසය සම වේ. ඉන්පසු ස්වල්ප වේලාවකින් හෘදය වස්තුව ගැහෙන බව පමණක් දැනේ. ස්වල්ප වේලාවකින් සිත ලීන භාවයට පත්වේ. සිහින වැනි දෙයක් පෙනේ. නැවත ආශ්වාසයට හා ප්‍රශ්වාසයට ගැස්සී අවදි වේ. නැවත සිහින පෙනේ. නැවත ආශ්වාසයට හා ප්‍රශ්වාසයට පැමිණේ. මෙය නිින්දක් නොවන බව මට විශ්වාසයි. අවදියෙන් බලා සිටිමි. මෙසේ පැය දෙක තුනක් පමණ සිටිය හැක. ඔබ වහන්සේ පවසන ආකාරයට නිින්දට අවදි වීම යනු මේයයි මට හැඟේ. ඉදිරියට භාවනාව කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා. මේකම නෙවෙයි මම හිතන විදිහට ඔය දීලා තියෙන තොරතුරු හැටියට නිදට අවදි වෙනවා කියන්නේ මෙතන තියෙන්නේ ලියලා තියෙන ටික අහගෙන ඉන්නවනේ තියෙන්නේ රූපේ දිහා බලාන ඉන්නකොට රූපේ ගිහිල්ලා එතන රූප සංඥාවකින් ප්‍රතිස්ථාපන වෙනවා. ඒ කියන්නේ සතා ගිහිල්ලා හැව ඉතුරු වෙනවා. රූපේ තියෙනවා හෙවණැල්ල ඉතුරු වෙනවා. ඒ වගේ හෙවණැල්ලට ගියාට පස්සේ මේක ඇත්තක්ද බොරුවක්ද හීනයක්ද මිරිඟුවක්ද හොයන්න බෑ. ආයෙසර බලනොත් ආයෙ රූපේ මතුවෙනවා. ඒ අර රූපේ ගෙවන් වෙන අවස්ථාවේ රූපය බිඳි බිඳි යන වෙලාවේදී අතරමැදි අවස්ථාව. මේක ඉඳුරන්ට අහුවෙන්නේ නැහැ. ඉඳුරන්ට තේරෙන්නේ රූපේ තිබුණොත් විතරයි. නමුත් රූපය බලන ඉnde ඉnde ඒ රූපේ නිකන් පිපිඤ්ඤ කාලත් තම්බනකොට ඒ එnde එnde එnde එක බොඳ වෙලා යනවා වගේ බත්තර ටිකක් තම්බනකොට එnde එnde කැඳ වෙලා යනවා වගේ ඒක ඇටේම තමයි. නමුත් ලොඳ වෙන්න පටන් ගන්නවා. බොඳ වෙන්න පටන් ගන්නවා. එතනදී සැකයි මේ සතිය දියුණු වීමක්ද වෙන්නේ කැඩීමක්ද වෙන්නේ. සමාධිය වැඩිමත්ද වෙන්නේ කැඩීමක්ද වෙන්නේ කියලා. ඒ නිසා යෝගාවචරයට තියෙන එකම සාන්තිය ඉතිහාසය විතරයි. මං ආපු මග ෂුවර් නම් ආපු මාර්ගය විශ්වාස නම් මේකට බය නැතුව මුණ දෙනවා. ආමග සතිය කැඩි කැඩි ගියා නම් මෙතනදී වික්ෂිප්ත වෙනවා. ඒ නිසා මේක මේකත් තවදුරටත් එහාට ගියාට පස්සේ තමයි අරමුණ සම්පූර්ණ ගෙවි යෑමකට ඊට පස්සේ තමයි ඒකට අවදි වීමකට කරන්න පුළුවන් වෙන්නේ. නිසා මේකේ තියෙනවා තාම රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපන වෙන අවස්ථාවක් කියන එක තමයි ලියලා තියෙන තොරතුරෙන් සඳහන් වෙන්නේ. ඉතින් එහෙම කරගෙන ඒකෙදී සතිය කැඩලා නෙමෙයි මේ ඒ හැටි එහෙම නැත්නම් මේ චිත්‍රෙත් බලනවා නෙගටිව් එකක් බලනවා වගේ. ෆොටෝ එකයි නෙගටිව් එකයි බලනවා. නෙගටිව් එකේ තර්කයේ ලකුණු තියෙනවා. හැබැයි නැස්චාර්ථ පැත්ත තියෙනවා. ෆොටෝ එකේ එක පැත්තක්. ආන්නේ වගේ මේ බලාන ඉන්න දෙයම අසදා ගන්න බැරි විදියට net අදාන්නට බැරි ලෙස රූපේ ක්‍රමෙන් මැකී යනවා කියලා ලියලා තියෙන්නේ. මේ ඕල් මන් දකිනකොට නේක පේන ඕමනක්. නැමෙත් අර වෙලාවේදී එක තප්පරයට පේන. මේ බලන්න එක මේක පාට මේ බොඳ වෙනවා. ලොඳ වෙනවා. අදහන්න බෑ. මේ ඇහ මායා කරනවද සතිය කැඩිලාද සතිය හැදෙනවද මේක සමාධියක්ද නැද්ද කියලා. අහන්න වෙලාවේදී විනිශ්චය කරන්නේ නැතුව මා ආමග හරිනම් එහෙමම ඉස්සරහට යන්න දෙන්න. එතකොට ඊගාව මේ ජවනිකාවේ ඊගාව පරිණාමයේ ඊගාව විපරිණාමයේ පේන්න පටන් අරගන්න. ඒ නිසා තව පොඩ්ඩක් මේක දිගට පවත්වන්න ඕන. ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාවේදී ඔසවන පාදයේ ඇඟිලි වැල්ලේ ගැටි පාදය ඉහළට ගන්නා විට වැල්ලේ තද ගතියක් දැනුණද ඉහළටගත් විට පාදයේ සැහැල්ලු බවක් දැනේ. ඉහළට නොගත් පාදයේ සම්පූර්ණයෙන් වැල්ලේ ගැටි ඇති අවස්ථාවේදී යටිපතුලට සිසිලසක් දැනේ. ඉහළටගත් පාදයේ නැවත පොළවට ගැටෙන විට නැවතත් වැල්ලේ තදගතියක් දැනේ. අනිත් පාදයේ ඔසවන විටද ඇඟිලි තුඩු වලට එම තදගතියම දැනේ. පාදයක් ඔසවන හැම අවස්ථාවකම මුළු සිරුරම ඉහළට ගන්නාක්සේ පහළට තබන විට සිරුරම පහළට බසින බවක් දැනේ. පර්යංක භාවනාවේදී හුස්ම එක් නාස්පුඩුවකින් ඇතුළට ගැනීමේදී නාසයේ අග වදිමින් සිසිලසක් දැනෙමින් ඇතුළට ගත්තත් නාසයේ නාස් කුහරයේ මැදට යන විට සුළු දැවිල්ලක් ඇතිවේ. ප්‍රශ්වාසයේ සමහර අවස්ථාවලදී ස්වල්ප වේලාවකින්ද ටිකක් දිග කාලයකින්ද සිදුවේ. ප්‍රශ්වාස වාතයේ උඩුතල හා නාස්පුඩු අතරින් පතිත වීමේදී මද උණුසුමක් දැනේ. සක්මන් භාවනාවේ යෙදීමෙන් අනතුරුව පරයන්ක භාවනාවේ යෙදීමේදී ඉක්මනින් සිත ආශ්වාස ප්‍රශ්වාස අවස්ථාවන් කෙරෙහි යොමු වේ. සිත ඉවතට ගියද එය දැනුවත් නිසා ඉක්මනින් භාවනාව කරගෙන යා හැකි වේ. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔව් මේකේ දැන් ඉතින් ආරම්භ වෙලා තිනවා අරමුණට මූණට මූණ දෙන එක. ඒ මූණට මූණ දෙන්න පස්සේ ඒකේ තොරතුරු ලැබෙන්න පටන් ගන්නවා. ඒ පේන දන්න ආස්තික තොරතුරු වහවහ එකතු කරන්න. එතකොට අර ඒ අරමුණේ පිටිපස්ස පැත්ත එහෙම නැත්නම් ඒකේ හේව නැල්ල ඒකේ අභාවේ පේන්න පටන් ගන්නවා. ඒකට යණ්ඩයි මේ සූදානම. ඒ නිසා ඒ තොරතුරු ලැබීම දක්වා තමන්ගේ දැනුමුතුකම් වලින් යන්න ගියාට පස්සේ පුළුවන් තරම් ඒ තොරතුරු ගන්න පුළුවන් තරම් තොරතුරු වාටාවට දාන්න. එතකොට ලොකු භාවනාවේ ආත්ම විශ්වාසයක් වැඩෙනවා. භාවනා අත්දැකීමක් නොවන ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒව නම් ගන්න එපා මොකට ඉතින්. ඒ කියන්නේ මේ මේ වැඩමුළු සංවිධානය කියනද ගන්න කියලා. ඒ කට්ටිය ඒ කට්ටිය කටන්නේ අහන්නේ ඔය නාගේ කණ්ඩායම වල දෙන්නේ නැහැ ඒකට. ඒ කට්ටියට දෙන වෙන මයික් එකක්. ඒකේ මේ ඕගොල්ලන්ගේ වාර්තා දීලා නැද්ද මේ කට්ටියට? දෙන්න මේපා. නෑ එහෙම තමයි මම මම මම මේ ප්‍රිවිලේජ් එක දීලා තියෙන්නේ තුන් දිනාම ලියලා තියෙනවා කවුද කියවන්නේ ඉස්සලා හරි අර අර මයික් එක අවසරයි ගෞරවනීය සාමින් වහන්සේ සියලු දෙනාගෙන් දවසරයි මම ආනාපාන සති භාවනා කරන විටදී සෙමෙන්ති පොළව නිසා පාදයට සීතලක් දැනුනි. පසුව වේදනාව වේදනා දැනුනි. එය වේදනාවක් ලෙස සිහි කර ඉන්පසු භාවනාවට පැමිණියා ලෙස මම දැනගත්තේ ශරීරය උඩට සහ පහළට යනවා ලෙසයි. පාදය පාදය පාදයට ගෑවෙන විට උණුසුමක්ද දැනුනි. සක්මන් භාවනාව පාදය තනකොළ වලට පෑගෙන විට සීතලක් දැනුනි. ගස් සෙවන තිබූ තැනක සීතලක් හා හිරු එළිය වැදී තිබෙන තැනක උණුසුමක් පාදයට දැනුනි. හොඳයි. මේ විදිහට පියවර කීයක් නැත්නම් වම දකුණ කීයක් එක දිගට කරන්න පුළුවන් කියලා දෙහිතේ. සතිය තියාගෙන පියවර කීයක් එක දිගට යන්න පුළුවන් ගතිය? 10ක්. ඔය ඒක 11 කරන එක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. 11 12 13 කියලා ඒ සතියෙන් යන ගාන දිගට වැඩි වෙනකොට ඔයගේ ලැබෙන තොරතුරු ගොඩාක් එන්න පටන් ගන්නවා. ඒ තොරතුරු අහුලා ගන්න එක පළවෙනි දක්ෂකම. දෙක මේ වගේ වார்த்தාවට දාන එක. ආපු ගමන් අනිත් දවසේ පටන් ගන්න භාවනාව මේ අද පටන් ගත්ත තැන. අද වார்த்தා ලියපු තැන. ඒ නිසා අනිත් දවසට යන්නේ තව තොරතුරු අහුලා ගන්න ස්වභාවයෙන්. හොඳයි. කවුද අර මේ පොත ලියවෙකන කවුද? ඒ මොකද නම ලියලා නැති? ඒ කවි දෙක කියවමුද අපි? දුන්නද යාට? මම මේ පොත දැම්ම ඊයේ ඔක්කොටම ලියලා හරි ඊට පස්සේ නිව්සීලන්තෙන් ඒක අගේ කරලා කවියක් ලියලා තියෙනවා. කවුද කවිය කියවන ගමන්? ඉතින් යාගව කියවන්න ඔය පොතේ ලියලා තියෙන මේ මෝඩකම කියන්නේ නම ලියලත් නැහැ වයස ලියලත් නැහැ. දැන් ලියන්න කැමතිද? අර කියේදී අර කවිය කියවන්න ඉස්සලා එතන මේ නාගි කට්ටිය නිකන් චූන් වෙලා එනවා. අන්ලා අන්ලා අන්න තක් අර කී මෙහෙම මෙහෙම කළා මෙහෙම කරනකොට මේ උත්තර වෙනවා. සිත සැනසුනා දුටුවම පොඩි අකුරු අට ගත සැනසුනා සුපුරුදු මව් සෙනෙහසට නොදැනුනේය ඉන්නා තන වටින් විටින් විට කිය කියවන විටදී ඔබේ නුවණති වදන් මට සතිපාසලේ උණුසුම ලද දුවේ ඔබ සිහි සිහි උන සිහි උන උනනයි පළඳින්නේ ගෙලට ඔබ සිහි නුවණයි නුවණයි සිහි නුවණ සැහැල්ලුවෙන් පියඹන්නට අහස් ගැබ සලකුණු පෙනේ තබනා පියවරින් ඔබ ආයසරයක් කියමු ආයසරයක් කවිට කවියක් කියන්නේ නිකන් කතා කතාවක් කියන සිත සැනසුනා දුටුවම පොඩි අකුරු අට ගත සැනසුනා සුපුරුදු මව් සෙනෙහසට නොදැනුනේය ඉන්නා තැන විටින් විට කියවන විටදී ඔබේ නුවණැති වදන් මට සතිපාසලේ උණුසුම ලද දුවේ ඔබ සිහි නුවණයි පළඳින්නේ ගෙලට ඔබ සැහැල්ලුවෙන් පියබන්නට අහස් ගැබ සලකුණු පෙනේ තබනා පියවරින් ඔබ ඔය දෙන තෑග් කර දෙනවා ඔක. කවි ටික දෙන දැන් කියමු කමටහන් වාර්තා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මා ආනාපාන සති භාවනාව කරන විට ශරීරය ඊතා සැහැල්ලු ලෙස දැනුනි මා ඉහළට ගන්නා හුස්ම රැල්ලේ සිසිල් බවක්ද මට දැනුනි මා ඉහළට ගන්නා හුස්ම රැල්ල නාසයේ මුල වැදෙන බවත් මා පහළට හෙළනා හුස්ම රැල්ල උඩුතොලේ වැදෙන බවත් මට දැනුනි. මා වාඩි වී සිටන පැදුරේ රළු බවද මට ඉතා හොඳින් දැනුනි. මගේ උදරයේ පිම්බෙන හා හැකිලෙන අයුරුද මට දැනුනි. මගේ වම් අත උඩ දකුණු අත තබාගෙන සිටින විට එක් අතක සිට අනිත් අතට උණුසුමක් පිටවනාසේ දැනුනි. සක්මන් භාවනාව මා සක්මන් භාවනාව කරන විට වම් පාය දකුණු පාය යනුවෙන් මෙනෙහි කළෙමි. වැලි පොළවේ සීතල බවක් හා තෙත් බවක් මට දැනුනි. මා මගේ වම් පාය තබන විට පළමුව විලුඹ වැදෙන බවත් දකුණු පාය තබන විට මුළු පාදයම බිම වැදෙන බවත් මට දැනුනි. පරිසරයේ ඇතුණ ඇසුණ විවිධ ශබ්ද මගේ සිතට ආවේය. නමුත් මම නැවත භාවනාවට හිත යොදාගැත්තෙමි. භාවනාවට හිත යොදාගත්තා කියලා මම මට දැනුනේ මම මේ වම් පාය දකුණු පහය යනුවෙන් ආයේ නැවත මෙනෙහි කරපු නිසා ස්තුතියි. එතකොට සක්ම පරියන්කේදී කියලා තියෙනවා ඉඳගෙන ඉන්න පදුරේ රළු ගතිය වැටුණායි කියලා. එතකොට ඒ රළු ගතිය වැටෙන සතියයි සුමුදු ගතිය වැටෙන සතියයි දෙකෙන් වඩා හොඳ කොයි සතිය කියලාද හිතන්නේ? සුමුදු බවයි. ආ නෑ. ඕක තමයි පොඩි උන්ගේ තියෙන වැරද්ද. රළු උනත් සුමුදු උනත් සතියයි වටින්නේ. සලු ගතිය වැටුණා සතිය. සුමුදු ගතිය වැටුණා සතිය. ඒකට බුදුරජාණන්සේ හීන ප්‍රණීත කියලා වචන දෙක තියලා තියෙනවා. ආස්වාද ප්‍රසවාසය ගත්තත් හීන බවක් තියෙනවා. ඒකට ගොරෝසු ගතිය, ප්‍රණීත ගතියක් තියෙනවා, සියුම් ගතිය. දෙකේදීම වර්ග කරන්නේ නැතුව සතිය තියෙනවා කියන එක දැනගත්තොත් තවත් ලකුණු ලැබෙනවා. ඔය දෙන්නේ එක පන්තියේ දිනේ. දැන් හය පන්තියේ දැන්. ඔව්. ඒකට ශිෂ්‍යත් එක්කේ පහ ඉවරලාද? පහේදී. මම ලීලාරිය ඔයගොල්ලෝ හතේ හයේ පන්ති කියලා මං ඊයේ හරි මේ පොත දැකපු ගමන් ඔක්කොටම ගහලා රියා මේ නිකන් ඉන්නකොට කම්මැලි හිතෙන නිසා ස්කෑන් කරලා ගහලා රියා. ඉතින් එනවා ඕ ගාලා තොරතුරු මේ අනුලයවල තිබුණ එක පාරටම කවි පන්තියක් ලියලා. හරි. අර කියන අරට දෙන්න මයික් එක. මොකක්ද? ප්‍රශ්නය. ඈ? ප්‍රශ්නය. ප්‍රශ්නයක්. ඔව්. යම් කිසි ස්වභාවික හෝ કૃත්‍රිම ශබ්දයක් ඇසුන විට එම ශබ්දයට හිත යොදා එය ශබ්දයක් යයි මෙනෙහි කිරීමද හොඳ නැතහොත් නැවත භාවනාවට හිත යොදා ගැනීමද මොකද හිතේ ඈ ශබ්දයක් කියලා මෙනෙහි කරලා ආය නැවත භවනාවට හිත නෑ කොයි එකත් එකයි ආනාපානේ නැත්නම් අපි කරන මාල් භාවනා කියන ආනාපානේ ගන්නකො ආනාපානිනකොට ආනාපාන සතිය තියෙන බව දන්න සද්දිනකොට සද්ද සතිය බව දන්න. ඒක ගොරෝසු එකේ සතියයි සියුම් එකේ සතියයි දෙකම සතියනේ. ඒ ආනාපානේ තියෙන සතියයි සද්ද තියෙන සතියයි දෙකම එකයි. සතියනේ අපි වඩන්න හදන්නේ. සතියට ගොදුරු වෙන ආනාපානේ හෝ සද්දේ තෝරන්න ගියොත් ওই ප්‍රශ්නේ මතුවේ. දෙකේදීම සතිය තියෙනවා කියලා දන්නවනම් අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පාවසෙමි දෙන්නම හොඳේ කියා කියලා ඒ කොයි එක මාරුණත් මයි ළඟ සතිය තියෙනවා කියලා අල්ලගත්ත දවසේ ප්‍රශ්නයක් එන්නේත් නැහැ තේරෙනවා මේක කාටවත් දෙන්න බෑ අර මුල් මුල් කාලේ දඟලලා දඟලලා ඉස්සලා ආනාපානෙ ගත්ත සතිය තමයි දැන් ඒකට හතුරුකම් කරන සද්දයක් ආවත් ඒකත් සතියට දාලා ඒ සතියත් එකයි ආනපන සතියත් එකයි කියලා දෙකටම පුරුදු කරන්න ගියාම අපි කියන්නේ අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියලා අහලා තියෙනවද? ඈ? නැහැ. දැන් අහගන්න ඕනේ. හරියට සතුටු වෙනවා, වැරදුනා සතුටු වෙනවා. ජයගත්තත් සතුටු වෙනවා, වැරදුනා සතුටු වෙනවා නෙවෙයි සතුටුමත් වෙනවා. වේදනාවක් ආව සතුටු වෙනවා, සතුටුමත් වෙනවා. දුක සැප වේදනාවක් ආවත් සතුටුමත් වෙනවා කියන එකට සද්දේ වුණත් එකයි මේකත් එකයි නිසා ඒ දෙකම වෙන හැටි බලලා බලන්න මගේ හිත මේ දෙකට තෝරන වේරණ ගතිය තියෙනවා කියලා. සද්දේ තියෙන එක හොඳ නෑ. ආනපාන තියෙන එක හොඳයි. දැන් ආනපාන තියෙන එක හොඳ නෑ. සද්දේ හොඳයි කියලා නැතුව දෙකටම සමහිත අල්ලන්න පුළුවන් වෙයි කියලා හිතනවා මම මේ කියන එක. ඈ? ෆයිට් එක දීලා බලමු. අවසරයි ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති භාවනාව කිරීමට සුදුසු ඉරියව්වක වාඩි වෙලා භාවනා කිරීමට පටන් ගත්තාය. මා භාවනාව ටික වේලාවක් කරගෙන යද්දී මගේ සිතට විවිධ සත්න ඇසෙන්නට විය. ඒවා මගහැර මා නැවතත් භාවනාවේ යෙදුනාය. මා භාවනාව ටික වේලාවක් කර අවසන් කරාය. එතකොට නැවත සද්දෝලින් බේල්ලා භාවනාවට නැත්නම් ආනාපානෙට ඔහිතාව බව දන්නේ කොහොමද? හුස්ම ගනිද්දි සීතලද මේ හුස්ම හෙලිද්දි රස්න ගතියක් දැනෙන. ඒක තමයි ලිය යුතුයම කෑල්ල. ඒක ලියවිලා නැහැ. නැත්නම් ආනපනට ආවයි කියන එක හරි. නමුත් ඒ කොහොමද උරගා බලන්නේ? මේ දෙන්නම ඒක කියන්න ටිකක් උත්සාහයන් තිබුණා. ආපහු ආවා මම ආපහු දන්නේ. ආපහු ප්‍රත්‍යක්ෂණය කරන්නේ. ආපහු උරගා බලන්නේ මට නාසිකාග්‍රේ දැන් තේරුනේ. සද්දවල නෙවෙයි. නාසිකාග්‍රේ හුස්ම ගන්නකොට මට සීතලක් ආදී නැත්නම් පිටේ වුණ රස්නයක් කියනවා හොඳට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයාට මේ වෙච්ච එකක් කියන්නේ කියලා. තේරුණාද? හරි. ඊගාවට මොකද කියන්නේ? මා භාවනා කරන විට විවිධ ශබ්ද ඇසෙන්නට විය. එම ශබ්ද කුරුල්ලන්ගේ කියා දැනගෙන එම ශබ්ද වලට සිත යොමු කරන එකද හොඳ? භාවනාවට සිත යොමු කරන එකද හොඳ? නෑ, ඒ වුණ නෑ. ඒක වාක්‍ය කියුනේ නෑ හොඳට. එම ශබ්ද වලට සිත යොමු කරන එකද හොඳ? භාවනාවට සිත යොමු කරන එක. ඔව් ඒක තමයි මෙයාගේ ආපු මොකද හිතෙන්නේ? සද්දයට සිත යොමු කළ භාවනාවට. සතිය තියෙනවා නම් දෙකේදිම සැක නැතුව මේ සද්ද එනකොට සද්ද බව දන්නවා. එහෙම නැත්නම් භාවනා කියලා අපි කියන්නේ මෙතන සක්මන කියලා හිතමු සක්මන තියෙන බව දන්නවනම් දෙක තෝරන්න එපා කොයි එකේ හිටියත් සතිය තියෙනවනේ. සැකනම් විතරක් තුන් දෙනාම හොඳට අහගන්න ඕනේ. සැකනම් විතරක් මූල කර්මස්ථානට ගන්න. නැත්තම් යන්නයි. ආ සද්ද තිබුණා සතිය තියෙනවා. මූල කර්මත්තෙන් තියෙන සතිය තියෙන විශ්වාසය තියෙනවනේ යන්න ගන්නවා. ආ මේකේ කොයි එකද දන්නේ නැහැ හොඳ මං අහගන්න ඕනේ කියලා සැකේම ඇතුනොත් මේ අනිශ්චිත භාවය ඇතුනොත් ආයගෙන බලන්න මූල කර්මත්තානේ තියලා බලන්න. එතකොට ඒ සැක නැති වෙලා ආය හිතට විශ්වාසය ඇති වෙනවා. සැක නැත්තම් සතියට යන්න හරි. ඒකට බරපතල වැඩි ඇති පොඩි උණ්ඩ නමුත් ඉතින් ඔහොම යනකොට කවදාද ඔක තේරෙනවා. හරි. එතකොට අපි විනාඩි 20ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා අපේ ධර්ම සාකච්ඡාව සඳහා ඒ නිසා අපිට හම්බෙලා තියෙන විනාඩි 35ත් 40ත් අතර කාලයක් තමයි සක්මන් භාවනාවට. ඉතින් මේ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් වෙනවා විනාඩි 40කින් පස්සේ අපි මෙතන තුනට නැවත රැස් වෙනවා සාමූහික භාවනාවකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.